තෙරුවන් සරණයි හැම දිනාටම අද අප්‍රේල් මාසේ 23 වෙනි අඟහරුවාදා දින අප සියලු දෙනා වෙනුවෙන් කරුණාවෙන් වැටමම වතාල අපගේ කල්යාණ මිත්‍ර අලාවේ අනෝමදසී ස්වාමීන් වහන්සේ ඊටම ගෞරවයෙන් සමුන්ත ශිසිල වෙනුවෙන් දෙපා නැමද নমස්කාර කරමින් පිළිගනු ලබනවා ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් තථාගත දේශනාවෙන් විදක් අපට පහදා දෙන මෙන් ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි සියලු දෙනාට වටිනා මිනිස් ජීවිතයක් මේ උදා වෙලා තියෙන්නේ. මේ වටිනා මිනිස් ජීවිතේට ඒ මිනිස් ජීවිතය තුළ ළඟා කර හැකි කරගත හැකි වටිනාම අර්ථය ලබා ගන්න පුළුවන් උතුම්ම දහමත් අපට ලැබිලා තියෙනවා. මේ කාරණා දෙකම ලැබුණු කෙනෙකුට ඒ තුලින් ප්‍රයෝජනයක් ගන්න හැකියාව නොලැබුණොත් එය හරිම අවාසනාවන්ත අවස්ථාවක්. ඒ වගේම මේ අවස්ථාව අහිමි වෙලා ගියොත් මරණයකදී එයත් හරිම අභාග්‍ය සම්පන්න දෙයක්. එනම් මේ සියලු දේ සිදු වෙන්නට මත්තෙන් ඒ වගේම අපේ මේ උතුම් මොහොත නැති වෙන්නට මත්තේ අපි උත්සාහ කරන්නට ඕනේ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ ධහම තේරුම් ගන්න. ඒ ධහම තුල තියෙන කුමක්ද කියලා ඉගෙන ගන්න. ඒ ධහමට අනුව ප්‍රායෝගිකව හුරු කරන්න. අද පින්වතුනි ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ සමාජය තුළ. ඒ තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කෙනෙකුට ඇහෙනකොටම මතක් වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ භාවනා කරනවා කියන එක. ඒ වගේම මතක් වෙන කාරණාවක් තියෙනවා. සෝතාපන්න වෙන එක, රහත් වෙන එක. මෙන්න මේ කරුණු අද බුදුරන් වහන්සේගේ ධර්මයේ කියන තැනදී හැමෝටම මතක් වෙන දෙයක්. හැබැයි අපි ටිකක් අවධානයෙන් කල්පනා කරලා බැලුවොත් බුදුරන් වහන්සේ භාවනාවක් කියලා දුන්නා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න කියලා දුන්නා. නිවන් දකින්න කියලා දුන්නා. අද අපි බුදුරන් වහන්සේ කිව්ව කියන වචන ටික අතහැරලා අපි හොයන්නේ මොකද්ද? භාවනාවක් කියලා දෙන්න. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න කියලා දෙන්න. රහත් වෙන්න කියලා දෙන්න. අපේ හිතේ හැඟීමක් තිබ්බට බුදුරණවහන්සේ මේවා කියලා දුන්නා කියලා අපට ඒක අමතක වෙලා භාවනා කරන්න සෝතාපන්න වෙන්න ක්‍රමයක් රහත් වෙන්න ක්‍රමයක් අහනවා. අපි හැමෝම දන්න කාරණාවක් තියෙනවා මේ ලෝකේ නිවැරදිවම භාවනාව කියන කාරණාව තුළින් නිවන් මඟ ඉස්මතු වෙන ප්‍රතිපදාව කියලා දුන්නේ එකම එක ශාස්ත්‍රෝරය බුදුරන් වහන්සේ. එහෙමනම් අපි කල යුත්තේ මොකද්ද? කවුරු හරි කියන භාවනාවක් කරන එකද? කවුරු හරි කියන නිවන් මාර්ගයක් උරු කරන එකද? කවුරු හරි කියන සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවක් කරන එකද? එහෙම කෙනෙක් කරනවා නම් එයාට එක දෙයක් නැහැ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම සහ බුදුරන් වහන්සේ කිවි මොකද්ද කියලා හොයලා නැහැ. අපි භාවනා කළ යුතුයි. අපි සක්කායදිට්ඨිය ප්‍රහාණය කළ යුතුයි. අපි රහත් විය යුතුයි. හැබැයි අපි දන්නවා මේ දේ කියලා දුන්න නිවැරදිව කියලා දුන්න පුළුවන් කියලා දුන්න එකම එක්කෙනා බුදුරන් වහන්සේ. දැන් බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට භාවනා කළ යුතුයි. බුදුරණවහන්සේ කියපු ක්‍රමයට සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගය හුරු කර යුතුයි. බුදුරණවහන්සේ කියපු ක්‍රමයට නිවන් දකින මඟ හුරු කළ යුතුයි. නමුත් බුදුරණවහන්සේ කියපු ක්‍රමය කියන එක අද අතහැරිලා. අතහැරිලා භාවනා කරන්න, රහත් වෙන්න, සෝතාපන්න වෙන්න ක්‍රම හොයනවා. අපි ඉස්සෙල්ලා මොකද්ද කළ යුත්තේ? භාවනා කරන්න කිව්ව විදිහ ඉගෙන ගන්න වෙනවා. බුදුරණන් වහන්සේ කිව්ව විදිහ ඉගෙනගෙන ඒ විදිහටයි භාවනා කරන්නට ඕනේ. බුදුරණන් වහන්සේ කිව්ව විදිහ ඉගෙනගෙන ඒ විදිහටයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඕනේ. ඒ මාර්ගයට යොමු වෙන්නට ඕනේ නැත්තේ. අවංකව බලන්න අපි කල්පනා කළා අද සමාජය ගත්තහම කවුරු හරි කියනවා නම් භාවනා කරන්න මෙහිම මේ විදිහට කරන්න එතකොට මේ විදිහට වෙනවා කෝ එතන බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව කෝ බුදුරන් වහන්සේ කිව්ව දේ ඉගෙන ගත්තා එහෙනම් හොඳට මතක තියාගන්න ඕන දේ තමයි බුදුරන් වහන්සේ කියපු ක්‍රමයටයි අපි මේ දේ කළ යුත්තේ. අංක 1 මූලික දේ යමෙකුට සැබෑවටම නිවෙන්නට අවශ්‍ය නම් සත්‍ය හොයන්නට අවශ්‍ය නම් පළවෙනිම දේ භාවනා කිරීම නෙවෙයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම නෙවෙයි, රහත් වීම නෙවෙයි. පළවෙනිම කළ යුතු කාරණාව බුදුරයන් වහන්සේ කිව්වේ මොකද්ද කියලා ඊට අනුව කටයුතු කරන එක. නමුත් අද ඒකට ඉඩ නැහැ. එච්චරටම සමාජයේ අර බුද්ධ කියන වචනයත් එක්ක විතරක් එකතු වෙලා යම් කිසි කෙනෙක් පැවිදි වෙලා හරි ගිහිව හරි බුදුරණවහන්සේගේ තවත් වචන ටිකත් අරගෙන මොනවා හෝ ක්‍රමයක් කියලා දෙනකොට ඒකට යොමු වෙනවා මිසක් බුදුරණවහන්සේ කිව්ව දෙයට යොමු වෙන්නේ එවැනි කිසිම කෙනෙකුට විමුක්ති මගක් ලබන්න බෑ. ඒ විමුක්ති මග කාටවත් ඉස්මතු කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ සවන්ට සිසිල සජීවී සාකච්ඡාව ඊට වැදගත් වෙන්නේ මේ පිරිස බුදුරන් වහන්සේගේ ධර්මයට කැමැත්ත නිසා මේ ධර්මයේ ඉගෙනගෙන ඊට අනුව කටයුතු කරන්නට උත්සාහ කරන පිරිසක් නිසා මේ බුද්ධ වචනේ මූලික බුද්ධ වචනේ අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මජ්ක්‍ධිම නිකායේ ඉවරණේ සූත්‍ර ගණනාවක් කතා කරා සම්මාදිට සූත්‍රය දීර්ඝ වශයෙන් කතා කරන්නට යෙදුණා. ඉතින් අදට ඉදිරියලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කිරීම. මම ඒකයි ඒ කාරණාව මතු කරේ. අපි සතිපට්ඨානය වඩනවා පුරුදු කරනවා කිය කියා කරනවා. හැබැයි බලන්නට ඕනේ අපි කරන්නේ බුදුරයන් වහන්සේ කිව්ව දේද කියලා. බුදුරන් වහන්සේ කිව්ව දේ කරන්නේ නැත්තම් ඒ සතිපට්ඨානය අපට හිතෙච්ච දෙයක් නේ කරන්නේ. අපට වැඩිච්ච දෙයක් නේ කරන්නේ. අපට තේරිච්ච දෙයක් නේ කරන්නේ. බුදුරන් වහන්සේ ප්‍රකාශ කරපු එක නෙවෙයි. එහෙනම් අපි මේ බුදුරන් වහන්සේ ප්‍රකාශ කරපු සතිපට්ඨානෙ මොකද්ද කියලා ඉගෙන ගන්න යමු වෙන්නට ඕනේ. එහෙම ඉගෙන ගත්තට පස්සේ තමයි අපට ඒ විදිහට පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව අපට කවදාවත් පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට බුදුරන් වහන්සේ කිව්ව විදිහට ඉගෙන ගන්නේ නැතුව අපි විවිධ දේවල් කල්පනා කරන නිසා අද සමාජයේ බොහෝ ප්‍රශ්න මතවාද ගැටලු ඇතිලා තියෙනවා. ඇයි අපේ තියෙනවා මොකද්ද අමුතු ඉලක්කයක්? අර රහත් වීම ගැන. අර නිවීම පිළිබඳව. දැන් අපි මෙතන පුහුදු නැත්නම් අපි ඒක ස්වභාවයට බුදුරන් වහන්සේ කියපු විදිහට නොයා අපි එතන විශ්ලේෂණයකට හෝ ගාලා දැන් දඟලනවා. හරියට මේ වගේ දෙයක්. අපි හිතමු පුංචි දරුවෙක් මම මේ උදාහරණ නිතරම කියනවා. පුංචි දරුවෙක් අවුරුදු දෙකක තුනක පුංචි දරුවෙක් යනවා බෙහෙත් ගන්න. එනකොට වෛද්‍යවරයා බෙහෙත් දෙනවා දැකලා අම්මට කියනවා අම්මේ මටත් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. අම්මා ඒ දරුවට නලාවක් දාලා ඩිස්පැන්සරි එකකින් තියලා බෙහෙත් දෙන්න ගත්තොත් හරියයිද? නැහැ. මොකක්ද අම්ම කළ යුත්තේ? ඒ දරුවා ක්‍රමානුකූලව උගන්වන්නට ඕනේ. MBBS උපාධිය ගත්තට පස්සේ අදාළ පුරුදු වීමත් උනාට පස්සේ තමයි වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එතනදී කල යුහැක් තේරෙන එතනදී වැටහෙන කාරණාව අර අවුරුදු තුනේ දරුවට තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වැඩක් අද අර නිවීම පිළිබඳව අපේ හිතේ මොකද්ද මනස්ගත කල්පනාවක් ඇති කරගෙන අපි ඒක තේරුම් ගන්න හෝ ගාලා හොයනවා. හැබැයි බුදුරණවහන්සේ පෙන්වපු මූලික කාරණාව ඔස්සේ අපි වර්ධනය කරගෙන යන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේ නිවීම තේරුම් ගන්න වටහා ගන්න සෝතාපන්න නැත්නම් මේ ආර්ය ශ්‍රාවකයා විතරයි. ආර්ය ශ්‍රාවක නොවි ඒක තේරුම් ගන්න හදනවා. තේරුම් අරගෙන තර්කයෙන් තමන්ගේ දෘෂ්ටියට ගලපමින් සක්කාය දිට්ඨිය වර්ධනය කරගනිමින් විශ්ලේෂණ කරනවා. ඉතින් ඒක හරීම මේ මේ දහම කතා කරන අය තුල තියෙන විශාල අඥාන මතවාදයක්. ඒ සඳහා විවිධ දේවල් ගොඩනැගිලා තියෙනවා. ඒ විශ්ලේෂණය සඳහා. ඒ විශ්ලේෂණය කර ගැනීමට ඒ තේරුම් ගැනීමට ඒ සඳහා යොමු නොවි දැන් බුද්ධ දේශනාව අපි බැලුවොත් මූලපරිය සූත්‍ර අපි කතා කරා සෝතාපන්නත සේක නොවි නිවන තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ කරා නොගිය කෙනා කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණත් විශාල ප්‍රසිද්ධ කෙනෙක් වුණත් විවිධ විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් වුණත් බුද්ධ වචනේ ඒ විදිහට කතා නොකර වෙන විශ්ලේෂණයකින් නිවන අර්ථකථනයක් කළොත් එය හරිද? එය වැරදි. ඒ එයාට ඒක ගෝචර නැහැ. හැබැයි එයාට විශ්ලේෂණය කරන්න පුළුවන් බුද්ධ වචනේ තියෙන දේ විතරක්. අලුත් විශ්ලේෂණයකට ගිය කවුරු හරි මූලික බුද්ධ වචනයෙන් තොරව ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මූලික බුද්ධ වචනයෙන් තොරව අලුත් විශ්ලේෂණයකට යම් කිසි කෙනෙක් ගියොත් එයා අනිවාර්යයෙන්ම දෘෂ්ටියක් තමයි විග්‍රහ කරන්නේ. ඉතින් එහෙනම් අපි මේ ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය දුර වෙන විදිහට ධර්මය අහමින් පුරුදු කරන ප්‍රතිපදාවකට තමයි මේ බුද්ධ වචනේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒක අපි ඉගෙන ගන්නට ඕනේ වර්ධනීය විගණ යන්න. ශිෂ්‍යත්වයේ විභාගයේ ලියන්න නැතුව නැත්තම් ඒ මට්ටමේ ඉගෙන ගන්න නැතුව සාමාන්‍ය පෙළ මට්ටමේ ඉගෙන ගන්න නැතුව කාටවත් බෑ වෛද්‍යවරයෙක් වෙන්න. ඒ ටික ඉගෙන ගන්නට ඕනේ. හැබැයි සමහර කරුණු තියෙනවා බුදුරණවහන්සේ මේ පෙන්නපු කාරණා අපේ මූලික අඩිතාලමට අපි තේරුම් අරගෙන ඒකේ යම් කාරණා මට්ටමක් තේරුම් ගන්න පුළුවන් ලෞකික සම්මාදිට්ඨි මට්ටමක් තියෙනවා. හැබැයි නුවණ වැඩෙනකොට ක්‍රමානුකූලව එයා ඊට එහා දියුණුවක් වුණාම අර තමන්ගේ පැත්තට පහරක් වැදින සක්කාය දිට්ඨිය කැඩෙන විදිහට යන්නේ ඉස්සරහට. මෙන්න මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්ත කෙනාට මේ නිවන පිළිබඳව පුහු තර්ක, හිස් තර්ක මතවාද ඔස්සේ එයා තර්ක කරන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේ කියපු දේ විතරයි කල්පනා කරන්නේ. ඊට අනුවමයි කල්පනා කරන්නේ. ඔබට මම හිතන්නේ මම මේ දේශනා විග්‍රහ කරන එනකොට මේ බුද්ධ වචනේ වටිනාකම සහ බුදුරණවහන්සේ කිව්ව වචනයකට එහා ගියපු කිසි විග්‍රහයක් වෙන කාටවත් කරන්න බැරි බව කරුණු සහිතව දේශනාවෙන් පැහැදිලි කරා. මූලික බුද්ධ වචනයත් එක්ක. එහෙම නොවුන හැම දෙයක්ම ප්‍රතිරූපකයක් හැටියට නිර්මාණය වෙච්ච දේවල්. එහෙනම් අපි බලමු සතිපට්ඨානය කියන විග්‍රහය කරගෙන යනකොට අපට කොහොමද මේ සතිපට්ඨාන සූත්‍රය තුලදී ප්‍රායෝගිකව බුදුරන් වහන්සේ කිව්ව ක්‍රමයට භාවනාවක් හැටියට පුරුදු කිරීමක් සිද්ධ වෙන්නේ කියලා. මොකද හොඳට හිතාගන්න හොඳට තේරුම් ගන්න අපි භාවනා කරන්න නෙවෙයි ඕන නැත්තේ බුදුරන් වහන්සේ පෙන්වන භාවනාව කිව විදිහට කරන එක. එහෙම නැතුව භාවනාවක් කරන එක නෙමෙයි, වීරියක් කරන එක නෙවෙයි, සිහියක් පිහිටවන එක නෙවෙයි, සමාධියක් වඩන එක නෙවෙයි නිවන් මඟ. බුදුරන් වහන්සේ කිව්ව විදිහට භාවනා කරන එක, බුදුරන් වහන්සේ කිව්ව විදිහට වීරිය කරන එක, බුදුරන් වහන්සේ කිව්ව විදිහට සිහිය පවත්වන එක, බුදුරන් වහන්සේ කිව්ව විදිහට සමාධිය වඩන එකයි නිවන් මාර්ගය. ඒක හොඳට හිතන්න මම කියව එක. නිවන් මාර්ගයේ මගඵල ලබන්නේ භාවනා කිරීමෙන් නෙමෙයි, සිහිය පිහිටවීමෙන් නෙවෙයි, වීරිය කිරීමෙන් නෙවෙයි, සමාධිය වැඩිවීමෙන් නෙවෙයි. සත්‍ය මේ නිවන් දකින්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරන් වහන්සේ කියු විදිහට භාවනා කිරීමෙන් බුදුරන් වහන්සේ කියු විදිහට සිහිය පැවැත්වීමෙන් බුදුරන් වහන්සේ කියු විදිහට වීරිය කිරීමෙන් බුදුරන් වහන්සේ කියු විදිහට සමාධි වැඩිවීමෙන් විතරයි වෙන කිසිම ක්‍රමයකට බෑ අද ඔන්නෝකමත කියලා ඒ නිසායි ප්‍රශ්නේ ඒ නිසා ඔය ඉගෙන ගන්න ඕනේ නෑ වැඩක් නෑ කියන මතයටම ඇවිදින්න ඇයි එහෙම වෙන්නේ ශ්‍රද්ධාව නැහැ. කවුරු කෙරෙහිද? බුදුරන් වහන්සේ කෙරෙහි. මේ ධර්මයේ මූලාරම්භයේම සද්ධානුසාරී සද්ධාවෙන් පිහිටවීම. සද්ධාව ස්ථාවර වෙන සද්ධාවෙන් ඒක පිළිගැනීම. එයට යොමු වෙන්නේ නැතුව කිසිම විදිහකින් නිවන් මාර්ගක් කාටවත් ලබන්න බෑ. ඒ ලබන්න පුළුවන් එකම එක්කෙනයි ඒ පසේ බුදුරජාන් වහන්සේ නමයි. පසේ බුදු කෙනෙකුට තමන්ගේ ස්වයම්බු ඥානින් ඒ අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ සතිපට්ඨාන සූත්‍රය සමග අපි බුදුරන් වහන්සේ කිව්ව විදිහට කොහොමද සිහිය පිහිටවන්නේ කියලා. බුදුරන් වහන්සේ කිව්ව විදිහට කොහොමද භාවනා කරන්නේ, වීරිය කරන්නේ කියලා අපි කල්පනා කරලා බලමු. සතිපට්ඨාන සූත්‍රයේ බුදුරණවහන්සේ කුරු කියන ගමේදී තමයි දේශනා කරන්නේ මහ භික්ෂුන් අමතල දේශනා කරනවා. ඒකායන ඔයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස සත්‍ය කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන මහණෙනි මේ ඒකායන මගක් තියෙනවා එකම මගක් ඒකායන මාර්ගයක්. මොකකටද? සත්වයාගේ විසුද්ධියට, සත්වයාගේ පිරිසිදු භාවයට, ශෝක පරිදේව ඉක්මවන්නට, දුක් දුම්නස ඉක්මවන්නට, ඥානීය දියුණු වෙන්නට, නිවන සාක්ෂාත් වෙන්නට, ඒ තමයි සතර සතිපට්ඨාන. මේ තමයි එකම මඟ. හැබැයි දැන් අපට හිතන සතිපට්ඨානයක් නෙමෙයි. අපි කරන වීරයක් නෙමෙයි. අපට තේරෙන විදිහට බුද්ධ වචන අරගෙන කරන එකක් නෙමෙයි. දැන් අපි කරන්නේ අපට තේරෙන ඉතින් බුද්ධ වචනේ සිහි පිටවන එකනේ. ඒකේ ඒ වචනම ගලප ගලප මේ අපට තේරෙන දේ කරන්නේ. බුදුරණවහන්සේ කිව්ව දේ නෙමෙයි. බුදුරණවහන්සේ කිව්ව දේ කරනකොට ඒ කිරීම පටන් ගන්නකොටම මාර්ගයට යමු වෙනකොටම සක්කාය දිට්ඨිය දුරු වීමක් එක්කමයි මේ කියන්නේ. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය එකපාරට දුරු වෙන්නේ නැහනේ. දැන් ලයිට් එකක් පත්තුලා නිවෙනවා වගේ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවකදී දිනු වෙන්නේ. අපි හිතන්නේ සෝතාපන්න වෙනකොට අර ලයිට් එකක් පත් වෙනවා වගේ සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙනවා කියලා. නිකන් අර ඉබේ. මේක මේ ප්‍රතිපදාවකදී අනේ එකක්. මාර්ගයට වැටෙන තැන ඉඳලම ප්‍රතිපදාවකට ප්‍රායෝගිකව මේ සක්කාය දිට්ඨිට පහරක් වැඩි වැඩි යන ප්‍රතිපදාවක්. එහෙමනම් මේ සක්කාය දිට්ඨියේ ප්‍රහාණය වීමක් ප්‍රායෝගිකව බලන්න හැම වෙලෙම තමන් යමක් හුරු කරනකොට බුද්ධ වචනේ කියපු විදිහට සක්කාය දිටියට පහයෝගිකව පහරක් වදිනවද නැද්ද කියලා. පහරක් වදිනවා කියන්නේ මම සක්කාය දිටියට පහරක් යදුනා කියලා තේරුම් ගන්න එක නෙමෙයි. මම සක්කාය දිටියට පහරක් යදුනා කියලා තේරුම් ගන්න තේරුම් ගැනීම තුළ මම හිතනනේ. ඒ චේතන මම වෙලා. ප්‍රායෝගික සක්කාය දිටියට පහරක් වදින්නට ඕනේ. ඒ ප්‍රතිපදාවක් හම් වෙන්නට ඕනේ. කතමේ චත්තාරෝ මොකද්ද මේ හතර? කුමක් සඳහාද? නිවීම පිණිස තියෙන ඥානිය ඇතිවීම පිණිස තියෙන සත්‍යයේ විසුද්ධිය ශෝක පරිදේව දුක් දුම්නස් ඉක්මවීම තියෙන වීම පිණිස තියෙන සතිපට්ඨානිය මොකද්ද? ඒකායන මග මොකද්ද? ඉද වික්‍රේ බික්ඛු කායේ කායන පස්සේ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා වේදනාස වේදනන් පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්ත චිත්තාන පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති ආතාපි සම්පජාන සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං දැන් අපි නිකන් හුරු වෙලා තියෙනවා මොකද්ද හතිපට්ඨානේ කායानुපස්සනාව කයට සිහිය පැවැත්වීම කියලා කියන්නේ සහ කරන්නේ අපි හුරු වෙලා තියෙනවා. බුදුරණවහන්සේම කියන්නේ. මෙන්න බලන්න බුදුරණවහන්සේ කියන දේ. දැන් අපි කරන්නේ අපට හිතන දෙයක් නේ. අපට ඇහුනම තේරෙන දෙයක් නේ. අපි කරන්නේ සක්කායදිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවක් නේ. ඒ දැන් සක්කායදිට්ඨිය වැඩෙනවා කියන්නේ තමන් ගත්ත දේ හරි. මේකත් එක්ක දැන් කරගෙන යන්න යනවා. සක්කායදිට්ඨිය වැඩෙමි. කොහොමද කියන්නේ? කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා. කය දකිනවා නෙමෙයි. නිකන් කයට සිහිය පිළිතලා නිකන් කය දකිනවා නෙමෙයි. කයෙහි කය අනුව දකින්නට කියන්නේ. එහෙම වාසය කරන කොහොමද ආතාපි වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව. එතකොට මේ කයෙහි කය අනුව දැකීමට අවශ්‍යයි වීරිය සිහිය නුවණ. අතෝ බෑ. විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්ස. අන්න ලෝකයේ ඇලීම ගැටීම දුරු කරමු. එතකොට මෙන්න මේකට කියන සතිපට්ඨානය කියලා. මේ කරුණා හතරට. කයෙහි කය අනුදකමින් වාසය කිරීම, වේදනාවන් නිවේදනව අනුදකමින් වාසය කිරීම, සිතේ සිත අනුදකමින් වාසය කිරීම, ධර්මයන්හි ධර්මයන් අනුදකමින් වාසය කිරීමට කියන සතිපට්ඨානය කියලා. වෙන දෙයකට නෙමෙයි. දැන් ඒක තමයි විස්තර කරලා පෙන්වන්නේ ඊට පස්සේ. වෙන් වෙන් වශයෙන් විස්තර කරලා පෙන්වනවා. මේ කාරණා අපිට එකපාරට තේරෙන්නේ නැහෙනි. මොකද්ද මේ කියන්නේ කියලා අපට නම් තේරෙනවා. මොකද හේතුව අපි ඉතින් කය ගැන සිහිය පිහිටවන එක විතරනේ අපි දන්නේ. අපට හිතෙන්නේ වේදනාව ගැන අන්න වේදනාවක් ආවා. අනසිතට සිතවිල්ලක් ආවා කියලා අපි ඒක විතරනේ අපි මොකද අපි හැම වෙලෙම බලන්නේ අපේ චක්‍රාදිත්‍ය වැඩන විදිහට මොකක් හරි කරන්න. දැන් අපිට මේක අහපු ගමන්ම මේ දේශනාවේ තියෙන කාරණාව ඒක අදාළ නැහැ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු දේ මම පිළිගන්න අවශ්‍ය නැහැ. අපිට මේකෙන් මොකක් හරි ගත්තන්නේ. ආ දැන් අපි ඒක කරනවා. බුදුරණවහන්සේ කියන්නේ මොකද්ද? කය ගැන කය බෙදලා බලන්න කියන්නේ. නිකන් කයට සිහිය පිහිටනවා කියන්නේ නැහැ. කයෙහි කය අනුව දකින්මින් වාසය කරන්න කියන්නේ. දැන් ඒ කියමන තුලම තියෙනවා අපට තේරෙන්නේ නැති එකක්. ඕක අපට හම්බෙන්නේ. මොකද අපි කැමති අපට තේරෙන එකක් කොහොම හරි කරගෙන යන්න. කොහොම හරි සක්කාය දිට්ඨිය වර්ධනය කරගෙන යන්න කැමතියි. අපි කැමති නෑ සක්කාය දිට්ඨිය පහරක් වෙදිලා සක්කාය දිට්ඨිය දුරු කරන්න කැමති නෑ. ඒ කියන්නේ ප්‍රතිපදාවේ. හිතෙන් තියෙනවා. ප්‍රතිපදාවෙන් කැමති නෑ. ප්‍රායෝගිකව කැමති නෑ. ඒකයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ මේක එච්චර අමාරුයි කියලා. කුමක්ද? සක්කාය දිට්ඨිය දුරු කරන්නේ. මේ ධර්මය ඇහෙන තැනම තියෙනවා විග්‍රහ කළා. බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. කයේ කය නොදකින් වාසය කරන්න. අපි වාසය කරනවා. අපට මේ කයයි කය අනුව අදාළ නැහැ. කයට සිහිය පවත්වන්න කියන හරි අපි දැන් ඔන්න හුස්ම රැල්ල ගැන ඔන්න මේ පටික්කුලය ගැන ඔන්න අපි හරි දැන් වාසය කරන දැන් නිවන් දකීවි මේ කිව්ව දේ ගැන හෙව්වේ නැහැ ඒකයි මම කිව්වේ මුලින්ම අපි භාවනා කරන්න නෙවෙයි අවශ්‍යතාවය තියෙන්න ඕන නැත්තේ වීරිය කිරීමට නෙවෙයි අවශ්‍යතාවය තියෙන්නට ඕන නැත්තේ සිහිය පැවැත්වීමට නෙවෙයි අවශ්‍යතාවය තියෙන්නට ඕන නැත්තේ. සමාධිය කැඩීමට නෙවෙයි අවශ්‍යතාවය තියෙන්නට ඕන නැත්තේ. නිවන් දකින්න ඕන කෙනෙකුට. කුමද්ද යාගේ අවශ්‍යතාවය තිබිය යුත්තේ. බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට භාවනා කරන්න. බුදුරන් වහන්සේ කිව්ව විදිහට සිහිය පවත්වන්න. බුදුරන් වහන්සේ කිව්ව විදිහට වීර්යය කරන්න. බුදුරන් වහන්සේ කිව්ව විදිහට සමාධිය කැඩීමේ අවශ්‍යතාවය තියෙන කෙනාට විතරයි නිවන් මාර්ගයේ විවෘත වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මගේ මූලාරම්භයෙන් විවෘත වෙන්නේ යාට. ඒකයි සද්ධානුසාරී මූලාරම්භය. එහෙනම් මේ බුදුරන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ කියලා බලන්න යමු වෙන්න වෙනවා. දැන් කයෙහි කය අනුව සිතෙහි සිත අනුව වේදනාවන් නිවේදනාවන් අනුව ධර්මයන් ඒ ධර්මයන් අනුව බලන්නේ කොහොමද කියන එක අපට ප්‍රශ්නයක්. ඇයි අපි දන්න දෙයට අපි දන්න දෙයට එහා කියපු දෙයක් කියලා. දැන් අපි නිකන් දෙයක් කරලා හරියන්නේ නැහැ. නිකන් භාවනා කරලා හරියන්නේ මේ කිව්ව දේ මොකද්ද කියලා හොයලා ඒ කිව්ව දේක භාවනා කරන්න ඕනේ. ඒ කිව්ව දේක වීර්යය කරන්නට ඕනේ. ඒ කිව්ව දේක සිහිය පවත්වන්නට ඕනේ. මොකද බුදුරණවහන්සේ කිව්ව දේෙන් තොරවත් භාවනා කරනකොට සිහිය පවත්වනකොට වීර්යය කරනකොට සමාධිය වඩනකොට ඇලීම් ගැටීම් දුර වෙනවා. සිත එකඟ වෙනවා. කෙලෙස් එන්නේ නැහැ. රාග දේශ දුර වෙනවා. නමුත් මොහේ දුර වෙන්නේ නැහැ. රාග දේශ දුර වෙනවා. අපි හිතනවා ආ බුදුරණවහන්සේගේ වචන ටිකක් එක්කනේ දැන් මේ මේකට යමුනේ. වචන ටිකක් එක්ක යමුනේ. නමුත් කිව්ව විදිහට නෙමෙයි. අපට තේරිච්ච විදිහට අපි තේරුම් ගන්න ඉගෙන. ආ දැන් මේ තමයි මගපල. හැබැයි මෝහය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඕක නිසා තමයි අද ප්‍රශ්න තියෙන්නේ. දැන් සමහර අය කියන කතාවක් තියෙනවා. ඇස කන නාසය දිව කය මනස මේ රහතන් වහන්සේට තියෙනවා රූප පේනවා. ස්කන්ධ සකස් වෙනවා. තණ්හා කරන්නේ ස්කන්ධ ටික හිම්ම දෙනවා. තණ්හා කරන්නේ නැහැ. ඒ නිසා කෙලෙස් නැහැ. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ස්කන්ධ ටික හටගත්තේ ඉබේද? දැන් යාළගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ. ස්කන්ධ ටික. දැන් උපාදාන ස්කන්ධ නැහැ ස්කන්ධ. මේ මේ මේක ලෝක විවහාරේ කතා කරන්නේ ලෝක විවහාරේ තමයි පටිසමුප්පාදයට පටලවා ගැනීම ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් පටිසමුප්පාදයට ගලපගෙන කෙනෙකුින් අහන්න පුළුවන්. ඒතර ස්කන්ධ ටික තියෙන්නේ ඉබේද? ඉබේ නෙමෙයි. එහෙනම් තමන් කරගත්ත දෙයක්ද? නැත්නම් දෙයියම වද? ඒත් නෑනේ. පටිසමුප්පාද. හරි ස්කන්ධ ටිකට මොකද්ද පටිසමුප්පාද? දැන් පංච පාදල ස්කන්ධ ටික හතර මහා ධාතු උපාදානයි. ඒතකොට උපාදාන කිරීමෙන් තණ්හා කරලා. ඒතර ස්කන්ධ ටිකේ පටිච්චසමුප්පාද හේතුව මොකද්ද? හොයාගෙන යනකොට අවිද්‍යාවන හේතුව හම්බෙන්නේ. මොකද බුදුරණවහන්සේ කිව්ව දෙයට එහා අවුරුත් අවබෝධ කරලා නැහනේ. බුදුරණවහන්සේට කිව්ව එහා දෙයක් අවුරුත් අවබෝධ කරලා නැහැ. බුදුරණවහන්සේ කිව්ව දෙයක් වෙන හොයන්න යන තියෙන්නේ. ඉතින් එහෙම හොයනකොට ඒ රහත් වෙච්ච කෙනාට අවිද්‍යාව තියෙනවානේ. ඊළඟට තව කාරණාවක්. ඔන්න දැන් ආයෙ කතා කරන දෙයක් තමයි දිට්ඨයක් දැක්කා. ඒකට කෙලෙස් ඇති කරගන්න tie එකයි. අන්න රාග දේශ මොහ ඒකට ඇති කරගන්නේ නැහැ. ඒකෙන් තමයි රහත් වෙනවා කියන්නේ. ඇහුණා. නැත්නම් ස්කන්ධ සකස් වුණා. ඒකට රාග දේශ මොහ ඇති කරගන්නේ නැහැ. ටිකක් හිතන්න. ජාති දුක, ජරා දුක, මරණ දුක බුදුන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. ජාති දුක ජාතිය නිසා දුක නෙවෙයි ආර්ය සත්‍ය විග්‍රහයේදී ජාතිය නිසා ජරා මරණ පටිච්චසමුප්පාදනියය ජාතිය දුකක්. ජරාව දුකක්. මරණය දුකක්. ජාතිය නිසා ජරාව දුක වෙන එකක්. පටිසමුපාද එක්ක දැන් අද විග්‍රහ කරන්නේ ආ ඉපදුනා ඒක මගේ නොකරගෙන හිටියානම් ඔන්න ඒකට ලෙඩ වෙන දෙයට අපි මගේ නොකරගෙන හිටියානම් හරි එතකොට නිදහස් හැබැයි බුදුරණවහන්සේ කියන ජාතිය දුක ජාතිය නිසා ජරා මරණ දුක කියන එක වෙනම පටිච්චසමුප්පාද විග්‍රහ කරන ආර්ය සත්‍ය විග්‍රහ කරන ජාතියක් දුක ජරාවක් දුක ජාතිය නිසා ජරාව දුකයි නෙමෙයි. ඒක බ්‍රහ්ම ලෝකේ නැත්තම් ධ්‍යානයක් කරන්නේ කොහෙද දුකක් තියෙන්නේ? නිකන් මේ රාගයේ දේශේ එන්නතෝ තියෙද්දි කොහෙද දුකක් තියෙන්නේ? සැපක් එද්දි කොහෙද දුකක් තියෙන්නේ? ඒක දුකක් මිසක් ඒක වෙන්වීමෙන් දුකක් නෙමෙයි. සැප ගදව නැතිවීමෙන් දුක ඒක වෙනම විග්‍රහයක් තියෙනවා. ඒ දුක කියන එකට. ජාතිය දුක වෙනම තියෙනවා. ඒක වෙනස් වුනහම දුක වෙනම තියෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ එක තැනක්වත් අඩු නැහැ. මුලැමැදාක පිරිසිදුයි. මේක අර්ථ සහිත ව්‍යංජන සහිත සුවක්කාත ධර්මයක්. අඩුවක් නැහැ. අපි තේරුම් ගත්ත විදිහ අඩුයි. නෑ නෑ අපට තියෙන නෑ ජාතිය නිසානේ මේ ජරා මරණ ලෙඩ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස මේ දුක. එතකොට මේ සැප වේදනා නැතිවීමනේ මේ දුක. ওই නිසාම අද මේ පුහු තර්ක ලෝකෙ ගොඩ නැගෙන්නේ. අපි තේරුම් ගත්ත න්‍යාය වැරදි නිසා. අපි බුදුරන් වහන්සේ කිව්ව දේ නැතුව මොකද්ද ඕ එකක් හොයාගත්ත නිසා. ඊළඟට ආදිත්‍ය පරයය සූත්‍රය. ඇස ගිනි ගන්නවා, රූප ගිනි ගන්නවා, වේදනා ගිනි ගන්නවා, ස්පර්ශය ගිනි ගන්නවා. මොකෙන්ද? ಜಾතියෙන් ඇස ಜಾතියෙන් ගිනි ගන්නවා එකක්. ජරාවෙන් ගිනි ගන්නවා තව එකක්. දැන් වෙනස් වුනහම දුක සැප හටගන්නේ. ඒක හරිනේ. ඒක නෑ කියලා පිළිගන්නවා. නමුත් જાතියෙන් අහගෙන ගන්නවා. රාගයනුත් ද්වේෂයනුත් හරි. ඇලෙනකොට ගැටෙනකොට හරි ගිනි ගන්නවා. නමුත් මෝහිනුත් ගිනි ගන්නවා. ඇස. ඊළඟට තව කාරණාවක්. මේ මේ මේ වැරදි කාරණා වලට යොමු වෙච්ච නිසා මේ මොකද්ද 아무තු ප්‍රතිපදා කරලා වැරදි කාරණාට යොමු වෙච්ච නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. තව කාරණාවක් තමයි දැන් අද තව කතා කරන එක බුදුරණවහන්සේ කියන්නේ සූත්‍ර අරන් කියන්නේ. අන්න ඒකයි තියෙන තව ප්‍රශ්නේ. මේ තණ්හාව දුරු කරන්න විතරක් තණ්හාව දුරු කරන්න මෙතන කියන්නේ. ඇසේ රූප ශබ්ද ගන්ධ රස පහසේ තණ්හාව දුරු කරන්න කියන්නේ. මේ තණ්හාව දුරු කරන්න රහත් වෙනවා. ඒක ඇත්ත ඒක දෙසම හිම තියෙනවා. දැන් ඊළඟට කියන්නේ තණ්හාව දුරු කරන අනිත් ටික තියෙනවා. ඒ කියන්නේ රූප තියෙනවා. තියෙද්දි තණ්හාව දුරු කරන්නේ. දැන් ඔන්න රූප, සද්ද, ගන්ධ, රස, පහස තියෙන්නේ අපි තියනවා කියලා ගන්නව සාස්වතයට ගිහිල්ලා ඒකේ තණ්හාව දුරු කරනවා. දැන් කවුද තණ්හාව දුරු කරන්නේ? රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු කරේ තණ්හාව දුරු කරන්නේ කවුද? මමනේ. තණ්හ කරන්නේ කවුද? මමනේ. මේ දේවල් හට කරවන්නේ කවුද? මමනේ. එතකොට දුක සකස් කරන්නේ කවුද? මමනේ. පරිසම්පාද නෙමෙයි. එතෙන් මම මට තණ්හාදුරු කරලා නිවන් දකින්න පුළුවන්. මට තණ්හාදුරු කරලා නිවන් දකින්න පුළුවන්. දැන් මම තණ්හාදුරු කරනවා. ඉතින් මම තණ්හාව දුරු කරනම තණ්හාව දාගත්ත නිසානේ. එහෙනම් මමනේ මේ දුක හදලා තියෙන්නේ. පටිච්චසමුප්පාද කොහෙද? තණ්හාව දුරු කරාම මම තණ්හාව දුරු කරාම. එහෙනම් එතන කියවෙනව නේද? මම තණ්හා දුරු කරන එකක් නෙමෙයි බුදුරණවහන්සේ වෙන්නේ පටිච්චසමුපාදයන්. එහෙනම් තණ්හාව දුරු වෙන්න පටිච්ච සමුප්පන්න හේතු ටික දුරු වෙන්නට වෙනවා. නැත්තම් තණ්හා දුරු වෙන්නේ නැත්තම් අපි යන අපි යන දෘෂ්ටිය තමයි තණ්හාවම අර තීර්ථකයන්ගේ දෘෂ්ටි. මේක ඉබේ වෙච්ච දෙයක්. තමන් කරපු දෙයක්. නැත්තම් දෙවියම වපු දෙයක්. ওই දෘෂ්ටියට යන්නේ. ඒක අතහැරෙන්න නම් තණ්හාව පටිච්ච සමුප්පාදයෙන් හටගත්ත දෙයක් බව හම්බ වෙලා ඒ පටිච්ච සමුප්පන්න හේතු ටික දුරු වුණාම තමයි තණ්හාව දුරු වෙන්නේ. එහෙනම් ඒ හේතු ටික දුරු වෙන්නට ඕනනේ. නිකම් රූප තණ්හාව දුරු කරාට හරියන්නේ. ඒ තණ්හාව දුරු වෙන්නට අදාළ ඒ සකස් වෙච්ච හේතු ටික දුරු වෙන්නට ඕන. තණ්හාව සකස් වෙන්නේ කොතනදද? අවිද්‍යාව චේතන නිමේද? එහෙනම් අවිද්‍යාව දුරු වෙච්ච තැනදී නේද තණ්හා දුරු වෙන්නේ. එතකොට ඇස කරනාසේ දිවකය මන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා හටගන්නේ කොතනද? අවිද්‍යාවෙන් නෙමෙයිද? අවිද්‍යාව ඇති තැන නේද මේ තියෙන්නේ. අවිද්‍යාව දුරු වෙච්ච තැන නේද තණ්හා දුරු වෙලා යන්නේ. මොකද තණ්හා මට දුරු කරන්න බෑනේ. ඉබේ දුරු වෙන්නේ නෑනේ. හේතුට ඇති වුණාම දුරු වෙන්නේ. හේතුව අවිද්‍යාව. ඒ අවිද්‍යාව දුරු වුණාමයි තණ්හාව දුරු වෙන්නේ. අන්න එතකොට නිවන් දකිනවා, නිවෙනවා. එහෙනම් මේ තණ්හාව දුරු වෙනකොට තණ්හාවේ හේතු අවිද්‍යාව දුරු වුණා නම් අවිද්‍යාවපත්යෙන් සකස් කරගත්ත දෙයක් තියෙනවද? අවිද්‍යාවපත්යෙන් සකස් වෙච්ච දේ නිරුද්ධ වෙලා යනවා. හේතු නැත්තම් ඵල තියෙන්නේ කියන්නේ. මෙන්න මෙය බුදුරයන් වහන්සේ කිව්ව විදිහට හිතන්නේ නැති නිසා අපි අපේ රාමුවට කොටු කරගෙන අපේ රාමුවට කල්පනා කර කර අපට හිතෙච්ච දේවල් හිත හිතා අපි මොකද්ද ඕදයක් සක්කාය දිට්ඨිය වර්ධනය කරගනිමි තර්කයෙන් වාදයෙන් මේ ධර්මයේ හුරු කරන්න හදනවා කාටවත් හිතෙන්නේ මේ ධර්මයේ තියෙන ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වීමක් කියලා අලුත් දෙයක් අමුතු මේ දැනුමක් ඇති කර ගැනීම නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ මේ ධර්මයේ ඉගෙනගෙන පාරයෝගිකව පුරුදු කරනවට වෙන්නට වඩා සක්කාදිට්ඨිය කැඩෙන එක. මුලින්ම ඊට පස්සේ තණ්හාව දුරු වෙන අවිද්‍යාව දුරු වීමත් එක්ක. නැත්තම් තණ්හාව දුරු වෙන්නේ. අද අපි තණ්හාව කියලා දන්නේ කාම තණ්හා. මොකද ඒක පුජ්‍යලනේ කරන්නේ සංකප්පරාග පුරුසස්සකාම. අපි හිතන්නේ මේ තණ්හාව කියන්නේ මේ කාම තණ්හාව අර පුතත්ජනකකටත් පුළුවන් එක තමයි. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ ධර්ම ප්‍රතිරූපයන් නෙමෙයි දැවිලා තියෙන්නේ. ධර්ම ප්‍රතිරූපකයක්. භව විභව තණ්හාව අහු වෙලාව නැහැ. භව තණ්හාව මොකද්ද භව තණ්හාව? දැන් අපි අපට තියෙන පෙනිච්ච රූපයට ආස කරන්නේ නැහැ කියනකොට ඒ ඒක අපට කාම තණ්හාවත් එක්ක නෙවෙයි ඒකට ආස කරන්නේ භව තණ්හාව. මොකද්ද පවත්තන්න නැති තණ්හාව? පවත්තන තණ්හාව. ඒ රූපය ඇති බව පවත්තන තණ්හාව. භව තණ්හාව. විභවය. ඒක නැති බව හදන පවත්වන්න හදන තණ්හාව. ඔන්න ඔය මේ අර්ථය හොයන්න යන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට Tamanට ප්‍රායෝගිකව පහරක් වදින විදිහට පුරුදු කරන්න ප්‍රතිපදාවකට යන්නේ නේ. ඒ නිසා අර ලෝකයේ මට්ටමේ ඉඳගෙන ඒ කියන්නේ මම අර කිව්ව උදාහරණේ කල්පනා කරලා බලන්න අවුරුදු දෙකේ තුනේ ළමයා වෛද්‍යවරයෙක් ගේ කෘත්‍ය කරන්න හදනවා. ඒ වෛද්‍යවරයා බෙහෙත් දෙන කෘත්‍ය කරන්න යනවා අවුරුදු දෙකේ තුනේ ළමයා. කරන්න පුළුවන්ද? එයාට කරන්න බෑ. එයා දිහුණු වෙන්නට ඕනේ. එයාට හොඳට විශේෂඥ වෛද්‍ය කෙනෙක් වුණාට පස්සේ ලෙඩ හොඳට හොයාගන්න පුළුවන් අලුතින් ආයි කල්පනා කරන දෙයක් නෑ එච්චර දක්ෂයි. අන්න ඒ වගේ මේ මග තුල දියුණු වීමක් ඇති වෙන්නට ඕනේ. එහෙනම් ඒක සඳහා මෙන්න මේ ප්‍රතිපදාවට යොමු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවට. නැත්තම් අපිට මේ හිතන හිතන දෙයක් කරලා හරියන්නේ නැහැ. හතිපට්ඨානයි කියලා අපිට හිතන හිතන දෙයක් කරලා හරියන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා විග්‍රහ කරන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය පිළිබඳ විග්‍රහ කරන්න කලින් අපි බලන්නට ඕනේ මේ ආනාපාන සතිය පිළිබඳව බුදුරන් වහන්සේගෙන් තොරවත් කියපු යමක් තියනවද කියලා. එහෙම එකක් අරිට්ඨ සූත්‍රයේ තියෙනවා. ඔබ අහලා ඇති මම මේ අතිපට්ඨාන පිළිබඳ කලින් කතා කරලා තියෙන නිසා අරිට්ඨ සූත්‍රයේදී පැහැදිලි කරනවා භික්ෂුන්ගෙන් අහනවා බුදුරණවහන්සේ ඔබ ආනාපානතිය වඩනවද? ඔව් ස්වාමීන් වඩනවා. අරිට්ඨ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. කොහොමද වඩන්නේ? අතීත කාමයන් අතහැරලා අනාගත කාමයන් අපේක්ෂා නොකර ආධ්‍යාත්මී තරහ දුරු කරලා සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රසවාස කරනවා. බුදුරණාහික වැරදි කියන්නේ මොකද වැරදි කියලා බුදුරණාහිස නිගා කරන්නේ මොකටද? දෘෂ්ටියට, අකුසලයට, ඕකටයි වැරදි කියන්නේ. ඒක වැරදි නෑ. ලෝකේ තියෙන ලෝකේ තියෙන සත්‍යය. ඒක වැරදි කියන්නේ. නමුත් මම කියන්නේ මේක. ඔන්න නිවන් මඟ පෙන්නනවා. මම කියන කාරණාව. අන්න බුදුරණවහන්සේ කියන එක. දැන් අපට ඕන නැති බුදුරණවහන්සේ කියු විදිහට ආනාපානසතිය වඩන්නද? නැත්තම් ලෝකේ ඔක්කොටම ගෝචර ආනාපානසතිය වඩන්නද? අන්න ඒක හොඳට හිතන්න. අද ඒක නොහිතන නිසා ප්‍රශ්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයට ආනාපානසතිය කොහොමද වඩන්නේ? මෙන්න මේක අපි තේරුම් ගන්න හොයන්න වෙනවා. කතංච බික්ඛවේ බික්ඛු කායේ කායන පසිවිහෙරති. මහණෙනි කොහොමද මේ කයෙහි කය අනුව වාසය කරන්නේ? දැන් මේ විග්‍රහ කරන්නේ මොකද්ද? කයෙහි කය අනුව වාසය කරන එක. කයෙහි කය අනුව දැන් අපි ද අපිට දැන් මේ කයෙහි කය අනුව දාලා නේ අපි ගොඩක් වෙලාට දන්නේ මොකක් හරි කය බලන්නනේ. මේ කයෙහි කය අනුව වාසය කරන ආකාරය තමයි මේ සවිස්තර කරලා පෙන්වන්නේ. මොකද අපිට තේරෙන්නේ නැති නිසා විස්තර කරලා පෙන්නනවා. මොකක් කරන්නද මේ කයෙහි කයන වාසය කරන එක විස්තර කරලා බලන්න. අපි මේ ඒ ඒ විස්තරයෙන් බලන්නේ නැතුව අපට කෑල්ලක් හම්බෙලා අපි කරන්න යනවා. අපි විස්තරයෙන් අපට ආධාර නැහැ. අපට මොන හරි තේරෙන පොඩි කෑල්ලක් තියෙනවනේ. ඔන්න ඕක කරන්න හදනවා. අපි බලන්න ඕනේ මේ මොකද බුදුරණන් වහන්සේ කිව්වේ කය බලන්න නෙමෙයි කයේ කයano බලන්නේ. අපි දන්නේ නැහැ මේක බලන්න. එහෙනම් දන්නේ නැත්නම් කිව්ව දේ කොහොමද කිව්වේ කියලා හොයාගෙනයි බලන්න තියෙන්නේ. නැතුව නෙමෙයි. දැන් මේ කයෙහි කයානෝ බලන හැටි විග්‍රහ කරන එකේ පුංචි කැලලක් විතරක් අය මුල් ටික විතරක් අල්ලගන්නවා. මොකද කයෙහි කයානෝ බලන්නේ කොහොමද? ඉද බික්කේ බික්ක අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගරගතව, නිසිතදි පල්ලංක ගාබචිත්ත ඔජුම් කයම් පණිදාය, පරිමුඛං හතින් උපට්ඨපෙත්වා, සෝසත වාසනරතෝ පසසති, දීගං වාසනතෝ දීගං අස්ස සාමීති පජානාති. මෙන්න මේ විදියට දැන් මේ වගේ තමයි වෙන කැලිය අල්ලගන්නවා. ඔන්න සිහිය පරිමුඛයේ තියාගෙන මොකද්ද අලුත් ඒ කියන්නේ මේ මේකේ අර්ථය ගන්නෙ නේ අර වචන ටිකක් විතර කරබයක් දාගන්නවා. දැන් මෙතන මොකද්ද පෙන්වන්නේ? සිහියෙන් යුක්තව කය ඍජු කරගෙන සිහිය පිහිටවාගෙන සිහියෙන් ආස්වාස ගන්නවා. සිහියෙන් ප්‍රස්වාස කරනවා. එතකොට දීර්ඝ වශයෙන් ආස්වාස, කෙටියෙන් ආස්වාස, දීර්ඝ ප්‍රස්වාස, කෙටි ප්‍රස්වාස, ඊළඟ සබ්බකාය පටිසංවේදී ආස්වාද ප්‍රස්වාස ඊළඟට පස්සම්බයං කාය සංකාරව කායන පස්සනා කොටස ඒ ටික විග්‍රහ කරනවා. තව මේ තව මේ විග්‍රහ කරගෙන යන්නේ කායන පස්සනාවමයි. ඒ කියන්නේ කයෙහි කයano දකින්න එක තම විස්තර ඉවර නෑ. දැන් අපි හිතන ඔතනින් ඉවරයි විස්තරය කියලා. කයෙහි කයano දකින්න එක. එතනින් විස්තර ඉවර නෑ. අන්න රහෝගත සූත්‍රය විග්‍රහ කරනවා. රහෝගත සූත්‍රය විග්‍රහ කරනවා කයේ කය නොදකීම නැතුව කයන පසනාව විතරක් විග්‍රහ කරනකොට එතන මේ සවිස්තර ටිකම විග්‍රහ කරලා පෙන්නනවා. ආය අලුතින් කයේ කය නොදකින්න විග්‍රහ කරන්න දෙයක් නෑ. මොකද විස්තරය ඔක්කොම තියෙනවා. දැන් මෙතන මේ කයේ කය නොදකින්නවා කියන එක විස්තරේ මේක කරන්නේ. ඒ සම්පූර්ණ විස්තරේ. එතකොට තාම විස්තරේ ඉවර නෑ. තව කියනවා බුදුරජාණන් වහන්සේ. මේ විදිහට දැන් අපි දන්න ටිකනේ මේක අලුතින් කියන්න දෙයක් නෑනේ. දන්න කාරණා ටිකක්. මේකේ ආනාපානහට සූත්‍රී විග්‍රහ කරනකොට මේක සම්බන්ධව තව ගොඩක් කතා කරන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ ඉවරණීම. ඒ නිසා අපි ඒක විස්තර වශයෙන් කතා කරන්න යන්න අවශ්‍ය නැහැ. මොකද ඒක ආනාපාන සූත්‍රයේ ඔක්කොම ටික තියෙනවා ආනාපාන හතීමේ වැඩෙන හැටි. කොයි විදිහටද? අර යතු ගානවා වගේ වඩුවෙක් දීර්ඝව ගන්නකොට දීර්ඝ වශයෙන් කෙටි වෙන් ගන්නකොට කෙටි වශයෙන් මෙන්න මේ වගේ දැනගන්නවා අන්න ඒ වගේ ආස්වාස සහ ප්‍රස්වාස පිළිබඳව කායේ කායන පස්සේ මෙන්න මේ ආය කියන පස්සම්බයං මේ ඒක විස්තර වශයෙන් කරලා ඒ උදාහරණේ කියලා ඒ විදිහට තමයි දීර්ඝ ආස්වාස, කෙටි ආස්වාස, කෙටි දීර්ඝ ප්‍රස්වාස, කෙටි ආස්වාස, කෙටි ප්‍රස්වාස පස්සම්බයං කාය සංකාරං අසසිසාමිච්චෙක්කති ඊළඟට පස්සම්බයං කාය සංකාරං පසසිසාමිච්චෙක්කති දැන් ඔය ටික කියලා ඊළඟට තව ඉවර කරලා නැහැ ඉති අජත්තං ආකායේ කායන පස්සේ විහෙරති. ඔන්න ඔහොම. ඉති ඔය විදිහට. නෙමෙයි කියපු විදිහට. ඔය කියපු විදිහට තමයි කයෙහි කයානුව දකිමින් වාසය කරන්නේ. ඔය කිදි ඔය කියන්නේ ආධ්‍යාත්මිකයි. ඔය කියපු විදිහට. ඔය කියපු විදිහට බහිද්දා කායේ කායන පස්සේ විහෙරති. ඔය කියපු විදිහට අජත බහිද්දා කායේ කායන පස්සේ විහෙරති. දැන් ඔතන කිව්වද බහිද්දා අජ්‍යත බහිද්දා දැන් අපට ඔතනම ප්‍රශ්නයක් නැද්ද මොකද්ද මේ කිව්වේ කියලා දැන් අපි කැමති අනේ මෙතන කීවදේ දැන් ඔන්න අපේ අපේ කැලලක් දානවා ආ දැන් මෙතන කිව්වනේ අජ්‍යත නෙමෙයි ඔය කිව්වේ ආ දැන් එහෙනම් බහිද්දා අනිච්චන හුස්ම ගන්නවා හෙලනවා බලන එක ඊළඟට අජ්‍යත බහිද්දා මමයි එයයි ගන්නවා බලනවා හෙලනවා ගන්නවා බලනවා දකින්න එක මොකද අපට හිතෙන එක බුදුරණවහන්සේම කියලා නැහැ ඇයි අපි අපේ අදහසක් දාගන්නේ බුදුරණවහන්සේ මේ කරුණු තුනම කියන්නේ එතෙන්ද. මේ විදිහට තමයි අජත් කායේ කායන පසිහිරති බහිද්දා කායේ කායන පසිහිරති අජත් බහිද්දා කායේ කායන පසිහිරති බුදුරණවහන්සේ අඩුවක් කියලා ධර්මයේ දුන්නේ නැහැ කෑල්ලක් දුන්නේ නැහැ රවට්ටන්න දුන්නේ නැහැ සර්ව සම්පූර්ණ මුලැමැදාක පිරිසිදුව අර්ථ සහිතවයි ධර්මයේ දුන්නේ අපට හිතෙනවා නෑ නෑ මෙතන පොඩ්ඩක් මදි. ඒක අපට ගන්න තියෙන්නේ. ඒ තමයි අපි මේක බහිද්දා ගලපන්නට ඕන. අපට හිතෙනදී. නෑ බුදුරණවහන්සේ ඔක්කොටම කියන්නේ ඔය. අජත කායේ කයන පස්සේති. බහිද්දා කායේ කයන පස්සේති. අජත බහිද්දා කායේ කයන පස්සේති කියන ඔය ඔක්කොටම කියන්නේ. ඒ කියපු ටිකට. ඒ අර දීර්ඝව කෙටි දැන් ඔය කාරණාව ඔකේ තව සවිස්තර කරලා තමයි ආනාපාන සුද්ධ තියෙන්නේ. තව සවිස්තර කරලා බෙදලා තියෙනවා. දැන් අපට හිතෙන්නේ ආ දැන් මේක ඔන්න දැන් දිගයි කොටයි ඔන්න දැන් මේ විදිහට අපි බලන්නේ ගන්න මේ තියෙන්නේ. අර බුදුරණවහන්සේ වෙන්න පුතේ නෙමෙයි. අපිට වැඩේ නම් මොකක් කෝද බලන්න කැමතියි. මෙන්න මේ මේ විදිහට ඔන්න ඔය විදිහට මේ දැන් ආශ්‍රව ප්‍රස්වාස ගැන කීව මේ විදිහට කියනවා අය අලුතින් කියන්න දෙයක් නෙමෙයි කියන්නේ. දැන් අලුතෙන් හපව කරන්න කියන එක නෙමෙයි කියන්නේ. ඔන්න ඔය විදිහට ඉති ඔය විදිහට මෙසේ මෙසේ කියුවේ දැන් කියලා කියපු දෙයටනේ. මේ කියපු දෙයට ඒ කියන්නේ කොයි කියපු දෙයටද? මේ දැන් ආස්වාද ප්‍රස්වාස කරන ආකාරයේ කියපු දෙයට මෙන්න මේකට දැන් හැමතැනම පරිවර්තන වෙලා තියෙනවා මේසේ අනුන්ගේ තමන්ගේ කිය කියා පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒක අපි බලන්න ඕනේ මේ බුදුරණවහන්සේ කිව්ව දේත් එක්ක. දැන් මෙසේ දැන් අපි ඕන දෙයක් දැන් අපි දන්නවා සමහර ඒවා තියෙනවා මේ කියලා විග්‍රහ කරනවා. මේ කියලා විග්‍රහ කරන්නේ පෙන්නපු දෙයකටනේ. අලුත් දෙයක් කියන එක නෙමෙයි. ඔන්න දැන් කිව්වා බුදුරණවහන්සේ. දීර්ඝාස්වාස, පජානාති කියලාම දීර්ඝ ප්‍රස්වාස, කෙටි පස්සම්බයං කායසං. එතකොට ඔතන දැන් කිව්වේ කියලා කියන්නේ. ඔය ඒ කියපු ටිකේ කිව්වා. මොකද්ද කිව්වේ? මෙන්න මෙසේ ආධ්‍යාත්මික කයෙහි කය අනුදකින් වාසය කරනවා. බහිද්ධා කයෙහි කය අනුදකින් වාසය කරනවා. අජත බහිද්ධා කයෙහි කය අනුදකින් වාසය කරනවා. එසේ ඒ කියපු ක්‍රමයට. වෙන විදියකට නෙමෙයි. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා සමුදය ධම්මානුපස්සීවා කයස්මින් විහෙරති. වය ධම්මානුපස්සීව කයස්මි විහෙරති. සමුදය වය ධම්මානුපස්සීව කයස්මි විහෙරති. ඔන්න තව කියනවා. තව මේ විග්‍රහ කරගෙන යන්නේ තාම මොකද අවසානයේදී ඒක විග්‍රහ කරනවා මෙන්න මේ විදිහටයි කයෙහි කයන දකින් වාසය කරන්න කියලා අවසන් කරන්නේ පස්සේ. තාම කියන්නේ ඒක. කොහොමද මේ කයෙහි කයano දකිමින් වාසය කරන්න කියන එක තමයි විග්‍රහ කරගෙන යන්නේ බුදුරණවහන්සේ. ඒකදී අර කරුණට එක කිව්වා මෙන්න මෙසේ තමයි ඒ කියපු ක්‍රමයටයි අජ්ජත් කයෙහි කයano දකින්නේ බහිද්ද කයෙහි කයano දකින්නේ අජ්ජත් බහිද්ද කයෙහි කයano දකින්නේ ඔන්න ඔය විදිහට ඊළඟට සමුති ධම්මවන පස්සියව කයස්මින් විහෙරති කයස්මින් කියන්නේ කය කෙරෙහි සමුදේ දැන් හටගන්න ධර්මයක් දැන් ඔන්න තව කාරණාවක් කය කෙරෙහි හටගන්න ධර්මයක් දැකීමෙන් වාසය කරනවා දැන් එතකොට කය කෙරෙහි හටගත් ධර්මයක්. ඒතර මේ හටගත් ධර්මයක්. මේ කය කියන කාරණාව ගත් එකේ හට හට ගැනීම. ඔන්න ඒක දකිමින් වාසය කරනවා. ඊළඟට වය ධම්මාන පස්සීව. වෙනසීම. මේ කය කෙරෙහි මේ කයෙහි එතකොට අපි මෙතන මේ සතිපට්ඨාන සූත්‍රයේ දැන් කයෙහි කයානුව දකිමින් වාසය කරනවා කියන එක තමයි මේ විග්‍රහ කරගෙන යන්නේ. සතිපට්ඨාන විභංග සූත්‍රය ගත්තාම ඒකේ විග්‍රහ කරලා පෙන්නනවා සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිට. හැබැයි එතනත් සිහිය පිහිටීම කයෙහි කය අනුව. ඔන්න එතකොට සිහිය පිහිටවන්නේ කයට කයෙහි කය අනුව දකින්නයි. අන්න මොකද මේ සතිපට්ඨානය සතිපට්ඨාන භාවන මේ එකින් එකට සම්බන්ධයි. දැන් අපි අර වෙන කවුරු හරි කියපු දෙයක් කරනව නන්නේ වෙනස් ඔය බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ හැම එකක්ම තියෙන්නේ එකින් එකට සම්බන්ධ බවක් සහ මේ සත්‍ය දකින්නට ඔක්කොම ගැලවෙන එකක්. තනි හුදකලා දෙයක් නෙමෙයි මේ බුදුරණවහන්සේ ධර්ම එච්චරට සවක්කාතයි. මේක මේ ගැලවෙන ප්‍රතිපදාව පෙන්නපු සුන්දර මාර්ගය. ඒතකොට සිහිය පිහිටවීම සහ භාවනා විග්‍රහ කරනවා. හතිපට්ඨානිය කයෙහි කය අනුව දැකීමට සිහිය පිහිටවන්නේ. භාවනාව සමුදේවයි දකිනවා. එතකොට සිහිය පිහිටවන්නේ කුමකටද? කයෙහි කය අනුව දකින්න. එහෙනම් කයෙහි කය අනුව දකින්න සිහිය පිහිටවනකොට අන්න මේ කය මොකද්ද කියලා ඒ අනුව දැකීම හට ගන්න ආකාරය හොයන්න පෙළඹෙනවා. ඊළඟට සතිපට්ඨානයේ පිළිබඳව විභංග සූත්‍රයේ ඒ කාරණාව සතිපට සමුදේ සූත්‍රයේ විභංග සූත්‍රය ගැන හතිපට්ඨාන හටගන්නේ ආහාරයෙන් කියලා. එතකොට කායන පස්සනාව, වේදන පස්සනාව, ස්පර්ශය. එතකොට මේ විග්‍රහයේ විභංගය කරලා, කියන්නේ මේක සමුදේ මොකද්ද කියන එකේ. එතකොට සමුදේ හට ගැනීම ආහාර. එතකොට අපට එහෙනම් ඒ කායනපස්සනාව කියන කාරණාව ආහාර තුළින් හටගන්න ආකාරයක් හොයාගන්න වෙනවා. ඊළඟට වේදනාව ස්පර්ශේ. දැන් ඕක හොයාගෙන යනකොට අපි දැන් ආහාර කියනකොට අපිට දැන් එච්චරටම කය කියනකොට මේ ලෝකයේ දෙයක් විතරනේ ප්‍රකට වෙන්නේ. බත් මාළු ටික විතරක් අපි කල්පනා කරලා ඉන්නවා. බුදුරණවහන්සේ සසර පැවැත්ම පිළිබඳ මෙතන මේ සතිපට්ඨාන විග්‍රහ කරන්නේ සත්‍ය සසර නිදහස් වෙන්නනේ මේ විග්‍රහ කරන්නේ. ඒකමයන් බික්කීමකෝ සත්තාන විසුද්ධිය. විසුද්ධියට සත්‍යයගේ. සතිපට්ඨානේ කායන පස්සනාවත් ඒකට. ඒකට හතර ආහාර විග්‍රහ කරනවා. ආහාර හතරම එකක් නෙමෙයි. හතරම විග්‍රහ කරනවා අසර පැවැත්මට. එතකොට එහෙනම් මේ සසරට මේ විග්‍රහ කරන්නේ. එහෙනම් ඒ හතරමයි විග්‍රහ කරලා පෙන්නන්න තියෙනවා. අපි අපට තේරෙන නිසා එකක් ගන්නවා. හැබැයි තනියම විග්‍රහ කරනකොට අර බක්ඛාන අනුභව කරන එක එක වෙන විග්‍රහයෙන් පටිච්චසමුප්පාදේ ප්‍රායෝගික හුරු කිරීමක් එක නෙමෙයි විග්‍රහ කරන්නේ. දැන් එහෙනම් මේ සමුදේ ධම්මානුපස්සීවා හටගන ස්වභාවය කයෙහි. දැන් කය කෙරෙහි. දැන් මේ කය කියන්නේ මොකද්ද කියන එක හටගන ස්වභාවය දකින්න. වෙනසෙන ස්වභාවය. හටගන්න වෙනසෙන ස්වභාවය. දැන් මේ හැම එකම දැන් අපි අද තව ප්‍රශ්නයක් දාගන්නවා මේ සමුදේ වය කියන එකත් එක්කත් සමුදේ වය සමුදය අෂ්ටාංගමේ සමුදය නිරෝධේ මෙතන මේ වය අෂ්ටාංගමේ නිරෝධේ එකක්ද දෙකක්ද කියලා අහන ප්‍රශ්නයක් තියෙනවා බලන්න අපි කොච්චර අඥානද කියලා ඒ ප්‍රශ්නේ අහන්න කලින් අපි බලන්න ඕන නේද බුදුරජාණන් වහන්සේ සමුදයක් වයක් නැත්තම් නිරෝධයක් අෂ්ටාංගමයක් වයත් නිරෝධයක් අස්තංගමයක් නෙවෙයි කතා කරේ. මුලින් කතා කරේ සමුදය. සමුදය හොයාගන්න නැතුව වයත් නිරෝධයක් අස්තංගමයක් කතා කරන්නේ කොහොමද? සමුදයක් කතා කරන්නේ. හට ගැනීමක් කතා කරන්නේ. එය කතා කරාට පස්සේනේ වය සහ නිරෝධය අස්තංගමේ අර්ථකථනයකට යන්න තියෙන්නේ. මොකද්ද මේ සමුදය කියන්නේ? දැන් සමුදය කියනකොට අපට හිතිච්ච සමුදයක් හොයන හරියන්නේ නැහැ. සමුදය හටගන්න විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් මෙතන අපි ගත්තොත් ආහාර සමුදය. අපට දැන් ඒක සමුදය සූත්‍රෙම තියෙනවානේ. ආහාර. ඔන්න ආහාර හතර හටගන්නේ කොහොමද? ඔන්න ආහාර හටගන්නට විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ. අවිද්‍යාව පත්‍ය කරගෙන මේ ආහාර හටගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ තණ්හා සංකේ සූත්‍රය ආහාර සූත්‍රය පැහැදිලි කරනවා. මොකද ආහාර සමුදය වෙන්නේ කායන පස්සනාව හම්බෙන්නේ. එහෙනම් ආහාර ගැන හොයාගන්න ඕනේ මේකේ සමුදය හොයන්න. ආහාර ගැන වෙනකොට හති පටිච්චසමුප්පාද හොයාගන්න නම් මොකද ආහාර නැතුව තේරුම් ගන්න බෑ. එහෙනම් මේ කය කියන කාරණාව නැත්නම් මෙහි හට ගැනීම කියන කාරණාව තේරුම් ගන්නකොට ඔන්න හොයාගන්න වෙනවා. මොකද්ද? පටිච්ච සමුප්පාදේ. අපි ඔන්න ඒක කලින් දේශනා හතක කතා කරා. සාකච්ඡා හතක කතා කරා සම්මාදිට සූත්‍රය පාදක කරගෙන කොහොමද විශේෂයෙන් ආහාර ගැන කතා කරා. හටගන්නේ කියලා. හටගන්න ආකාරය කතා කරා. ඔන්න ඔය හටගන්න දේ මිසක් අපට හිතන හට ගැනීමක් වෙලා හරියනවද? අපට හිතෙන හට ගැනීමක් වෙලා රියන්නේ. ඒ බුදුරණවහන්සේ කියපු හට ගැනීම යන. ඒ හට ගැනීම හොයපු තැනදී තමයි මේ වය කියන එක හම්බෙන්නේ. දැන් අපට හිතෙනවා වය කියනකොට මේ මේ තියෙන දේ නැති වෙනවා කියලා. වය කියන්න කලින් හට ගැනීම හොයන්නට ඕන නේද වෙනසෙන්නේ තිබුණ තිවිච්ච දෙයක් නේ. ඉතින් තිවිච්ච දේ හට ගැනීම හෙව්වට පස්සේනේ වය හොයාගන්න තියෙන්නේ. අපි තිවිච්ච දේ තියෙනවා බලන්න හදනවා. තිබුණේ කාටද? මට ඒ පුරුදු කිරීම තුළ දැන් අපි හිතමු යමක් තිබුණා. දැන් කයක් තිබුණා. මේ කය තිබුණේ කාටද? මටනේ. ඒතර දැන් අපි දැන් වයක්නේ බලන්න දැන් මොකද අපි හැම වෙලෙම සිහිය පිටලා නැති වෙනවා හැම මොහොතම නැතිවම බලන්න යනවා. දැන් මේ නැති වෙන්නේ කාටද? මට. අපි කරන හුරු කිරීම සක්කායදිට්ඨිය කැඩෙනවද? මම්ම නැතිවීමක් දකිනවා. ඒ මට තිබිච්ච දේ නැති වෙනවා දකිනවා. සක්කායදිට්ඨිය වැඩෙනවා. හැබැයි ප්‍රණීතයි. බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. නමුත් මේ හට ගැනීම දැකපු තැනදී මොකද හට ගැනීමත් එක්ක වය හම්බෙන්නේ. හට ගැනීම දැකපු තැනදී ප්‍රායෝගිකව ඔන්න දැන් ඔය ආස්වාද ප්‍රස්වාසය මුල් කරගෙන දැන් අපි මේකට පුංචි කාරණාවක් ඉස්සලා විතරක් අපි අරන් උදාහරණයක් ගමු ආනාපාන සූත්‍රය පස්සේ සාකච්ඡා කරන නිසා හුස්ම රැල්ල අපි දීර්ඝ කෙටි මොකක්වත් අවශ්‍ය නැහැ හුස්ම රැල්ල. හුස්ම රැල්ල අපි ගන්නවා කය. දැන් එතකොට මේ කය කියන එකට අපි ඔන්න කයේ කය අනුව දකින්න සිහිය පැවැත්තුවා. කයේ කය අනුව දැකීමට කය දකින්න නෙමෙයි කයේ කය අනුව දකින්න සිහිය පැවැත්තුවා. සිහිය පවත්තර දැන් අපිට හොයන්න තියෙනවා මේකේ සමුදය. මොකද දැන් බුදුරණවහන්සේ ඔය ඔය කරපු ක්‍රියාවටම තමයි අජ්ජත් බහිද්දා අජ්ජත් සහ බහිද්දා සහ අජ්ජත් බහිද්දා විග්‍රහ කරන්නේ. අපිට අලුතෙන් එකක් කියන්නේ. මෙහිම කරන්න අජ්ජත්ත, මෙහිම කරන්න බහිද්දා, මෙහිම කරන්න අජ්ජත් බහිද්දා කියලා බුදුරණවහන්සේ කියන්නේ. ඔය කියපු ටිකේ තමයි කියන්නේ. මෙසේ ඒ කියපු ටිකේ අජ්ජත් සහ බහිද්ද අජත බහිද්ද ඒ කියපු ටිකේ තියෙනවා කියලා බුදුරණවහන්සේ පෙන්වන්නේ. අපට අලුතෙන් කරන්න කියන්නේ. අපට අලුතෙන් කරන්න කියන විග්‍රහයක් නවසීවතක තියෙනවා. මේක එහෙම කියන්නේ. ඒ කියපු ටිකේ තියෙනවා කියලා බුදුරණවහන්සේ. ඔන්න ওই විදිහට තමයි අජ්ජත් බහිද්ද අජත බහිද්ද තියෙන්නේ. එතරම් සිහිය පිහිටවනවා හුස්ම රැල්ලට. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් කයක් හම්බුණා. මට දැන් ප්‍රායෝගික ප්‍රතිඋපන්න වශයෙන් කය හම්බුණා ආස්වාද ප්‍රස්වාසය. දැන් මොකද්ද කරන්නේ? දැන් අපි මේ මේ හුස්ම රැල්ල බලන්න නෙමෙයිනේ. අපි දැන් මේ පුරුදු කරන්නේ බුදුරණවහන්සේ කිව්වේ මේ කයෙහි කය අනු බලන්න කියලානේ. දැන් කයෙහි කය අනු බලන්නයි මේ හුස්ම රැල්ලට සිහි පිහිටෙවි. දැන් හුස්ම රැල්ල එක දැන් ඔන්න හුස්ම රැල්ල කම්බිලානේ. මේකේ සමුදයක් තියෙනවා කියලා බුදුරණවහන්සේ පෙන්වනවා. දැන් ඒක හතිපට්ඨාන එකම ගත්තා හතිපට්ඨාන සමුදේ සූත්‍රය ආහාර. ඔන්න ආහාර කියන්නේ මොකද්ද? අන්න ආහාරාගත තමයි පටිච්චසමුප්පාදේ. එහෙනම් දැන් මේ හුස්ම රැල්ල කියන එක පටිච්චසමුප්පාන්නව වර්තමානයේ තුල ප්‍රායෝගික ප්‍රකට වීම තුල කුමද්ද සිදුවන්නේ කියලා හොයන්න පෙළඹෙන්න වෙනවා. සමුදය බලන්න කියනවනේ. ඔන්න සමුදය ඒ විදිහට සමුදය ධම්මානුපස්සීව කයස්මින් විහෙරති. සමුදය දකිමින් කය වාසය කරන කය කෙරෙහි කයෙහි කයෙහි වෙනසීම දකිමින්ද වාසය කරනවා. හට ගැනීම වෙනසීම දකිමින්ද වාසය කරනවා. ඔන්න ඕක වාසය කරනකොට හට ගැනීමනේ හොයන්නේ මුලින්ම. දැන් එයාට හම්බ විය යුත්තේ මොකද්ද? බුදුරණවහන්සේගේ ධර්මයට එක්ක. දැන් අපට හිතන දෙයක් හම්බෙලා හරියන්නේ නැහැ. ඒ කියපු දෙයම හම්බ වෙන බුදුරණවහන්සේ කියපු දේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඔය හටගත් බව හම්බෙන්න වෙනවා. එතකොට ඕක හම්බෙන්නට නම් ඒ සඳහා යන්න ඒ සිහිය පිහිටවන ප්‍රතිඋපන්න අවස්ථාව තේරුම් ගන්න. ප්‍රායෝගික ප්‍රතිඋපන්න අවස්ථාවේ කය හුස්ම රැල්ල හම්බුනාම ඒ තේරුම් ගැනීමට සිහිය පිහිටෙවුවා. දැන් වීරියක් කොහොමද වීරිය කරන්නේ? ඒ කාරණාව නිවැරදිව විචක්ෂණය කරන. අන්න ඒකට ධම්මවිචය අවශ්‍ය බව ආනාපානසුත් විග්‍රහ කරනවා. පවිච්චි නැති පවිචේති. ඔන්න විචක්ෂණය කරන්න පෙළඹෙනවා. ඇයි විචක්ෂණය කරන්නේ? බුදුරණවහන්සේ පෙන්නනවානේ සමුදේ හොයන්න කියලා. සමුදය හොයන විචක්ෂණය කරනවා. ප්‍රතිඋප්පන්න වශයෙන්. ඔන්න ඒ විචක්ෂණයට යමු වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් වීරිය කරන නිකම් බෑ කරන්න. නිකන් අපි දැන් ඔන්න එක එක තැන්වල හිත යනවා. ආ දැන් මම මේ ඔන්න දකින්න හුස්ම රැල්ල අනිත් මේ මේ කැඩිලා බින්දලා යනවා. ඔන්න මුලට ආවා, මැදට ගියා, අගට යනකොට නැති වෙලා ගියා, නැත්නම් ඊළඟට ආපස්සට යනකොට නැති. දැන් මේ මොකද්ද බලන්නේ? මේ අපිට තේරිච්ච එකක්නේ බලන්නේ. බුදුරණවහන්සේ මේක විග්‍රහ කරලා තියෙනවාද? උන්හය මුඩට එනකොට හටගත්ත මැදට යනකොට තව ටිකක් කියලා ගියා අගටම ගියා නැති වෙලා ගියා ආය ඇතුලෙන් හටගත්ත ආය ඔහොම යනකොට ආය ඒක මැද ඊළඟට ආය නැති වෙලා ගියා නැත්තම් හටගත්ත තැනම ආය නැති වුණා ඊළඟට ඇතුලට ආය හටගත් බුදුරණවහන්සේ කිව්වද? අපි යයි කවුරු කර කියපු දෙයක් කරන්නේ? නැත්තම් ඔන්න ඉහළට ගත්ත හටගත්ත ඇතුලට යද්දි නැති වුණා. ඇතුලදී හටගත්ත එළියද නැති වුණා. බුදුරණවහන්සේ කිව්වද? ඇයි අපි කවුරුවත් කියව දෙයක් කරන්නේ? ඇයි බුදුරණවහන්සේ කිව්ව දෙයක් කරන්න යන්නේ නැත්තේ? ඔන්න නැත්තම් ගත්තා එවෙලෙම නැති වුණා. ප්‍රකට වෙන හැම මොහොතකම හටගත නැති වුණා. හටගත. බුදුරණවහන්සේම කිව්වද? නෑ. මොකද්ද බුදුරණවහන්සේ සමුදේද කිව්වේ? මෙන්න පටිච්චසමුප්පාදේ. ආහාර සමුදේ. ආහාර හටගන්න පටිච්චසමුප්පාදේ. මෙන්න මේකනේ හොයන්න තියෙන්නේ. ඒ පටිච්චසමුප්පාදේ ප්‍රත්‍යুৎপন্ন වශයෙන් ඔන්න හොයන්න පෙළඹෙනවා. දැන් ඒකට යොමු කරගන්න කොච්චර වීරයක් ඕනද? අරහේ හිත යනවා. දැන් මම සත්‍ය දකින්නවා මේක. දැන් මට මේක තේරෙනවා. දැන් මෙහෙමයි මෙහෙමයි කිය අපට එන එන කල්පනා වලින් ඔක්කොම අයින් කරලා එතෙන්දම සිහිය පිටවා ගන්න ඒකටම වීරය කරන කොච්චර වීරයක් ඕනද? ඒ වගේම කොච්චර නෝනක් ඕනද? ඔය ඔක්කොම කැටි වෙන්නවා ඇත්තට. මෙන්න මේ විදිහට හට ගැනීම හම්බ වෙනකොට දැන් මේක මේ එක දැන් කරලා ඉවර වෙන එකක් නෙමෙයි මේක තියෙන්නේ සක්කාය දිටියට පහරක් වදිමින්. ඒ කියන්නේ දැන් ප්‍රතිඋප්පන්න වශයෙන් මම තේරුම් ගත හුස්ම රැල්ලනේ. දැන් මේක හුස්ම රැල්ලක් බව මටනේ හම්බුනේ. මේ හුස්ම රැල්ලක් බව අවිද්‍යාවෙන් හම්බෙනවා කියන හම්බවීමට තමයි මට හම්බෙච්ච හුස්ම රැල්ල වැරද්දක්ම හම්බෙන්නට ඕන. අන්න එතන උකට සක්කාය දිටියට පහර වදින්නේ. එතකොට එහෙනම් මේ පෙන්නපු කාරණාව තුළ බුදුරණවහන්සේ පෙන්වපු කාරණාව තුළ අපට හිතෙන එක එක දේවල් අපේ ශ්‍රද්ධාවෙන් අපේ අහපු අනුශ්‍රවයෙන් ආකාර පරිවිතක්කයෙන් දිටිනිච්ඡානකන්දයෙන් කැමැත්තට ආපු දේ ඒකට නෙමෙයිනේ ඒකට කරන්න ඕන නම් අපි දන්න ටික කරගෙන හිටියනම් ඉවරයි. ආයි බුදුරණවහන්සේ කියපු දේ කරන්න අවශ්‍ය නැහැ. ඒවා ඉක්ම වෙන්න ප්‍රතිපදාවක් හම්බ වෙන්නට ඕනේ. ඒකට පහර වදින ප්‍රතිපදාවක් හම්බ වෙන්නට ඕනේ. එහෙම ප්‍රතිපදාවක් එක තමයි මේක අන්න වැඩෙන්නේ. සිහිය වැඩෙනවා, වීරිය වැඩෙනවා, නුවණ වැඩෙනවා. මොකද මෙවුවා වෙන්වෙන් වශයෙන් ගන්න ඒවා නෙමෙයි. හරියට එක දෙයක් තියෙනවා. මහා චත්තාරයේ සූත්‍රය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සම්මා සමාධිය ඇති වෙන අංග හතක් ඕනේ. ඒ හත නැත්තම් සම්මා සමාධිය නෑ. ඒ තමයි සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මතා ජීව වායාම හති. මේ ඔක්කොම ටික තියෙනවා. එහෙනම් මේ ලෝකෝත්තර සම්මා සමාධිය ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක එන්නට ඕනේ. එහෙනම් ලෝකෝත්තර සම්මා සමාධිය ඇති වෙන්න ලෝකෝත්තර ඥානය, දුක්ඛ ඥාන, සමුදය නිරෝධය, මග්ගේ ඥානියෙන් යුක්ත හිත ඒකඟ භාවයක් තියෙන්නට ඕනේ. එතන වීරිය කැටි වෙලා තියෙන. එතන සිහිය තියෙන. ඒ ඔක්කොම කැටි වෙලා තියෙන බව චත්තාරිසෝට්ටි විග්‍රහ කරනවා. එහෙම නැතුව ලෝකෝත්තර සම්මා සමාධියක් වෙන්නේ නැහැ. ලෝකෙන් ඈතර වීම පිණිස සම්මා සමාධියක් වෙන්නේ නැහැ. ලෞකිකව තියෙන ලෝකයේ තුල ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඒකට ඥානියෙන් යුක්ත. ඒ කියන්නේ හුස්ම රැල්ල හටගත් ආකාරය පටිච්චසම්පන්නව හම්බ වෙනකොට සක්කාදිට්ඨිය කැඩීමෙනුයි එය හම්බ වෙන්නේ. නිකන් හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට තෙන්නේ ඉඳගත්ත ගමන් හුස්ම රැල්ල හට ගැනීම හම්බ වෙන්න ඕන කියලානේ. අපට හම්බ වෙන්නේ මට මට හුස්ම රැල්ලනේ සක්කාදිට්ඨියත් එක්කනේ. අවිද්‍යාවපත්යෙන් හටගත්ත ස්වභාවය හම්බ වෙන්නට ඕනේ. සක්කාදිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් එක. එතන හිත ඒකඟභාවය. අන්න ඊතර වීම පිණිස. ඒක තමයි බුදුරණවහන්සේ ආනාපාන සූත්‍රය මේකේ මුලින් විග්‍රහ කරන්නේ ඒ ක්‍රමය. එකයි එකින් එක අංගවලට සත්‍ය බොජ්ජංගම වැඩිනවා කියලා බුදුරණවහන්සේ ආනාපාන සූත්‍රය පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ඔය දීර්ඝාස්වාස දීර්ඝපස්වාස. මොකද එයා හරියට දැනගන්න දැන් හරියට දැනගන්නවා කියන්නේ මොකද්ද? දැන් බුදුරණවහන්සේ ප්‍රකාදිත්තේ කැඩෙන නෝන වැඩෙන ප්‍රතිපදාවකින් හරියට දැනගන්නේ. ඒ කියන්නේ ඒක ඇත්ත වශයෙන්ම මොකද්ද මේ දීර්ඝ හුස්ම රැල්ල කියන්නේ කියන එක හරියට දැනගන්න. දැන් අපි දැනගන්නේ ලෝකේ මට්ටමින්නේ. ඊතර වෙන මට්ටම හම්බ වෙනකොට තමයි නිවැරදිවම හම්බ වෙන්නේ. ඊතර වෙන්නේ එකත් එක්කනේ. එහෙනම් දීර්ඝ භාවා කියන හුස්ම රැල්ල මොකද්ද? ඒ සමුදය දැනගත්තේ නැත්නම් එය හරියට දැනගන්න පුළුවන්ද? සමුදය දැනගැනීමෙන් පමණයි. සමුදය මොකද්ද? සමුදය කියලා කියන්නේ පටිච්චසමුප්පාද සමුදය. එය දැනගන්නට ඕනේ. අන්න එතනදී බොජ්ජංග වැඩිලා. එතනදී මේ ඒකායන මග හම්බ වෙනවා. ආර්ය සත්‍ය නුවණ, පටිච්ච සමුප්පාදය, සතිපට්ඨාන සීසෙ පිහිටවීම පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. ඒ දැන් පටි සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ ප්‍රතිඋප්පන්න චේතනාව. දැන් අපට මගේ හුස්ම රැල්ල කියලා හඳුනාගත්තා. ඒක මම කියලා ගත්තනේ. හුස්ම ගන්නවනේ මම. මම හුස්ම ගන්න එක නිවැරදි නැත්නම් මම මැරෙනවනේ. මම කියලා බැහැගරන්නේ. මගේ මේ හුස්ම ගන්න චේතනාව. මගේ නෙවෙයි නම් මම ඒක කෙසෙල් අරඩක් වගේ දෙයක් නම් හුස්ම නොගෙන ඉන්න ඕනේ. එහෙනම් මම මැරෙනවනේ. දැන් ඒක අර හරවත්නේ අරටුයිනේ. ඒ චේතනාව, ඒ සංඥාව. ඒ නිසා නම් ඒක දී කරන්නේ. ඔන්න ඔතන මම කියලා ගැනීම වැරදි කියලා හම්බෙන්නේ. එහි හට ගැනීම හරියටම දැක්ක තැනදී අන්න පංචපාස්කන්ධයේ කෙසෙල් අරටුවක්. නැත්තම් මිරිගුවක්, මායාවක්, දිබ්බුලක්, පෙනගුඩියක් වශයෙන් හම්බ වෙනවා. අති කායෝචව 50 සති පච්චුප්පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තය ප්‍රතිසතිමත්තය අනිසතෝච විහෙරති මෙතකින් කිලෝකේ උපාදේති එවම්පි කෝ බික්ඛවේ බිකු කාය කායන පස්සු විහෙරති කයක් ඇතයි කියලා අරගෙන අති කායෝචව කයක් ඇතයි කියලා ගත්තා මොකටද දැන් කයත් හුස්ම කයක් හුස්ම කය ඔන්න මට හමුණා මේ කයක් ඇතයි කියලා මතුමත්තේ ඥානීය දිනු කරගෙන යාවදේව ඥානමත්තය මේ සිහිය පිහිටුවේ කයක් ඇතයි කියලා ඥානිය ඇති කරගන්න. මතුමත්ත්වේ ඥානිය සිහිය ඇති කර ගැනීමට සහ එකතු නොවි වාසය කිරීමට නැචකින්චි ලෝකයේ උපාදීයති. ලෝකයේ උපාදානි දුරු කර ගැනීමට. අන්න එතකොට ඔහු ලෝකයේ උපාදානි දුරු කරගන්නවා. ඒවම් පිකෝ භික්ඛවේ භික්ඛු මහණෙනි මෙහෙමයි භික්ඛුව කයෙහි කයානුව වාසය කරන. ඔන්න කායන පස්සනාව අර බුදුරණවහන්සේ සාරාංශ කරලා කියපු දේ විස්තර කරා එක ක්‍රමයකට. තව ක්‍රම තියෙනවා. ඔය එක ක්‍රමයකට විස්තර කරා. කායන පස්සනාව. කායේ කායන පස්සී විහෙත කියන එක එක ක්‍රමයකට. කයක් ඇතයි කියලා ගන්නේ කයක් ඇතයි කියලා සිහිය පිහිටවා ගන්න. මොකද නැතයි කියලා ගත්තොත් අපිට මොකුත් කරන්න බැරි වෙනවනේ. නැතයි කියලා ගැනීම අමුදෘෂ්ටියක්නේ. අමූලිකම දෘෂ්ටියක්නේ. තියෙනවනේ. එහෙනම් තියෙන දේ ඇතයි කියලා ගත්තා. කයක්. මේ කයට රාගය තියෙනවා කියන එක නෙවෙයි දැන්. ඒ පෙනෙන රූපයට නැත්නම් හුස්ම රැල්ල කියන දාගත්ත රූපයට වේදනාවට සංඥාවට සංස්කාරට විඤ්ඤාණ රාගය නෙමෙයි. ඒක මගේ කරගත්ත කියලා අපි අමුතුවෙන් ගන්න එක නෙමෙයි. දැන් හම්බුණා කියන්නේ මටයි හම්බුනේ. දැන් මට ඇති වුණේ කයක්. කොමකටද මේ ඇති කරගත්තේ? ඇති වුණා කියලා ගත්තේ සිහිය පිහිටවා ගත්තේ. ඔන්න ඕක තේරුම් ගන්නවා. මොකද්ද? ඥානය දිනු කරගන්න. එකතුණු විවාසය කරන්න. ඥානයට මේ දුක් අයි අඥානකමින් හටගන්න බව හම්බ වෙන්නේ මොකේද? ඥාණයට. දැන් අපි යමක් මනින්නේ අනිත් පැත්තක් තියෙන නිසානේ. දැන් ඥානීය තිබ්බ නිසා අඥානකමින් හටගත්තා කියලා මනින්නේ. එහෙනම් ඒ හුස්ම රැල්ල කියන කය ඇති බව අරගෙන හි හට ගැනීම හොයනකොට අඥානකමින් හටගත්ත බව හම්බෙන්නේ ඥානීයටනේ. පටිසමුපාදයත් එක්ක. ඔන්න ඥානීය වැඩිලානේ. කෘත්‍ය වෙලානේ බුදුරණවහන්සේ කියපු. ඒ බුදුරණවහන්සේ මේ ධර්මයේ ඉස්මතු කරපු අර්ථය වෙලානේ. එයි මේ හටගත්තු හුස්ම රැල්ල මොකද්ද කියලා සිහිය පිහිටවාගෙන එහි අර්ථය හොයාගෙන යනකොට නැත්නම් එහි සත්‍ය හොයාගෙන යනකොට ඒ හටගත්තු කොහොමද කියලා හොයාගෙන යනකොට අඥානකමින් හටගත්ත ඥානය ඇති වෙනවා. අන්න සිහිය පිහිටුවේ ඥානයේ පිණිස. එකතුන විවාසය කරන්න. ඉතින් එකතු වෙන්න විදිහක් නැහෙනේ. අපි කවුද එකතු වෙන්නේ? කවුද හොයන්නේ ගිහිල්ලා මිරිගුවක් පස්සේ වතුරයි කියලා දුවන්නේ කවුද? කෙසෙල් ගහක් කප කප කවුද අරටු හොයන්නේ? කවුරුත් කරන්නේ ඒ විදිහට දැක්කනම් අඥානකමින් හටගත් කියලා ඒ පංච පාදානස්කන්ධයේ හුස්ම රැල්ල කියන එයා ඒක මම කියලා ගනීද? එයා එකතු වෙන්න පෙළඹෙයිද? අන්න එයා ඒක එකතු වීම එයින් නිදහස් වෙනවා. ඔන්න ඕකටයි මහණෙනි කායනුපස්සනාව කියන්නේ. කයේ කයano දකින්නවා කියන්නේ ඔන්න ඔය දෙයට. ඔය ආනාපානහතියේ කායනුපස්සනා කොටස විතරක් කරපු විග්‍රහය බුදුරජාන් වහන්සේ. එතකොට එහෙනම් අපි ඒ කායන පස්සනා කොටස නැත්නම් මූලික කාරණා පිළිබඳව අපි අද සාකච්ඡාව ඒකට විතරක් සීමා කරමු. එතකොට මෙතන මේ මේ විදිහට කායනපස්සනාව වඩනකොට කායනපස්සනාව පුරුදු කරනකොට මොකද වෙන්නේ? ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙනවා. කොයි විදිහටද? බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට. මොකද අපි බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ මිසක් වෙන කාගවත් ශ්‍රාවකයෝ නෙමෙයි. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට කරන්න ඒ කිව්ව දේ මොකද්ද කියලා දැනගන්න වෙනවා. අද ගොඩාක් අය කියන කතාවක් තියෙනවා සතිපට්ඨාන ඒකායන මාර්ගයේ අනික්වා ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒකායන මාර්ගය සතිපට්ඨාන. ඒක ඇත්ත. ඒකායන මාර්ග සතිපට්ඨාන. අනික ඔය ඉගෙන ගන්න ඕනේ නැහැ කියන එක වැරදි. ඒකායන මාර්ගයේ සතිපට්ඨාන තේරුම් ගන්න අනික ඉගෙන ගන්න වෙනවා. ඒකායන මාර්ගය වන සතිපට්ඨානේ තේරුම් ගන්න අනිත් ඔය ඉගෙන ගන්න. නැත්තම් ඉගෙන ගන්න බෑ. එහෙනම් සතිපට්ඨානයයි ඒකම මාර්ගය. ඒක දන්නසුව කරන්න බෑ. හැබැයි සතිපට්ඨානය බුදුරණවහන්සේ කියු විදිහට කරන්නට අනිත් ඔක්කොම ඉගෙන ගන්න වෙනවා. නැත්තම් ඒක තේරෙන්නේ කරන්න. එය ඉගෙන ගත්ත තැනදී තමයි සතිපට්ඨානය කියන එක තේරෙන්නේ. එහෙනම් මේ සතිපට්ඨානය කියන මූලිකම කාරණාව බුදුරණවහන්සේ පෙන්න මූලිකම දහම් පරයය මුල්ම තැන නිරවුල් කරගෙන තේරුම් නැතුව අපි මානසිකව පුහු විතරක දාගෙන නිවන ගැනයි භාවනා ගැනයි විවිධ දේවල් අද අධික මාන්නෙන් කතා කරනවා එතන තියෙන්නේ සක්කාදිට්ඨිය තර වෙලා සක්කාදිට්ඨිය මෝරලා අධික මාන්නයක් ඇතිලා මොකද්දෝ දෙයක් ඉගෙනගෙන අර වචන ටික විවිධ වචන ටික විග්‍රහ කරලා පෙන්නනවා මොකද්දෝ දෙයක් කුරු කරලා මොකද්දෝ දෙයක් වැඩිලා ඒක ඔස්සේ විශාලව තමා තුළ මාන්නය ගොඩ නැගිලා සක්කාය දිට්ඨිය වර්ධනය වෙලා හැබැයි ඒක පිටරස්ස පේන්නේ මොකද රාගයේ දේශයෙන් නැහැනේ ප්‍රායෝගිකව වැඩිච්ච කෙනෙකුට අනික් කෙනාට නම් තර්කයේත් එක එක තියෙනවා ඒ මේ හිතින් විතර්ක කළ විතරක් හිතාගත්ත කෙනාට නමුත් ප්‍රායෝගිකව තමක් කටච කෙනාට රාගය ඇදෙවිසෙ ඉන්නෙත් නැහැ ඒ නිසා ඒක ධර්මයේ හැටියටම කෙනෙකුට අහු වෙලා යනවා එච්චරටම පින්වතුනි මේ ලෝකේ බුදු කෙනෙකුගේ ධර්මයේ ලැබීම තාම කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්. නැත්තම් එක එක දේවල් හම්බ වෙන්නේ. එක එක ප්‍රතිපදා හම්බ වෙන්නේ. ඒක නිසා මේ අපි පටන් ගත්ත බුද්ධ වචනේ ඉගෙන ගැනීම ඒ ඉගෙනගත්ත බුද්ධ වචනයක ප්‍රායෝගික හුරු කර ගැනීම යමුනොත් විතරයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරණවහන්සේ කිව්ව දේ පිළි අරගෙන ඒ දේට අනුව ප්‍රායෝගිකව හුරු කිරීමේ සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රායෝගික ප්‍රතිපදාව ඉස්මතු කරගන්න. ඉතින් ඒ සඳහා අපි ඒ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අදට අපි දේශනාව අවසන් කරමු. පැය භාගයක කාලයක් තියෙනවා ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳයි, ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී සඳහන් වුණා මේ රූපය ඇති බව ගැනීමම භවතණ්හාව වෙනවා කියලා. එතකොට මේ දැන් අපි මූලපරියාය සූත්‍රයේදීම දන්නවා අර රහතන් වහන්සේ නමඤ්ඤති කියලා. ඊට පස්සේ අර කාලකාරාම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාන් වහන්සේගේ ඒ ස්වභාවය පිළිබඳව. ඊට පස්සේ අර බුදුරජාන් වහන්සේ මේ උදාන වාක්‍යයක් පහල කරලා තියෙනවා විසංකාරගතං චිත්තං කියලා. ওই විසංකාර කියන අවස්ථාවයි රූප පිහිටන අවස්ථාවයි ඒ කියන්නේ රූපයක් කියන එක රහතන් වහන්සේට පිටින් නැද්ද කියන එක ඔය සියල්ලම සම්බන්ධ කරලා ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇති බව ගැනීම භව තණ්හාව, නැති බව ගැනීම විභව තණ්හාව. හැබැයි නැති බව ගන්න තව එකක් අල්ලගෙන. ඒක නැති බව ගන්න. ඒකයි ලෝකාවලෝකන සූත්‍ර, ditthිකද සූත්‍රය පැහැදිලි කරන්නේ. මේ ලෝකයා භවයේ නිස්සරණයක් අතිදාවණය කළා. හැබැයි විභවයකට යමු වෙලා තවත් භවයක්මයි සියල්ලක්ම නිදහස් නැහැ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. නැත්තම් එතන විභවයක්. තියෙනවා නම් එතන භවයක්. ওই දෙකම ඉක්මන ප්‍රතිපදාවයි බුදුරණවහන්සේ පෙන්වන්නේ. ඒක තමයි දැන් ඇති බව හම්බෙන්නෙත් මට නැති බව හම්බෙන්නෙත් මට ඇති බව මට හම්බුනහම කොහොමද බව බව භවයේ බව ප්‍රකටයි. නැති බව මට හම්බෙනවා නම් එතන නැතිනම් එතන නැති බව හම්බෙන්නේ තව දෙයක් ඇති බව හම්බ නිසා. එහෙනම් විභවයක් ආවත් භවයමයි පැවැත්මක් තියෙන්නේ. හැබැයි නමඤ්ඤී මිසක් නෑ නෙමෙයි. මඤ්ඤණා කරන්නේ නෑ කියලා මඤ්ඤණා කරනවා නෙමෙයි මඤ්ඤණා කරන්නේ. දැන් අපි ගත්තොත් කාලකාරාම සූත්‍රේ නෑ කියන එකත් නෑනේ. තියනවා කියන එකත් නෑ, නෑ කියන එකත් නෑ. එහෙනම් නැති බවත් හම්බ වෙන්නේ. අපට ඇති බව හෝ නැති බව කියන දෙකම මැනීමකට යෙදෙන්නේ මේ පැත්තේ මම ඇති නිසා බව තේරෙන්නේ ඇති බව හෝ නැති බව හම්බ වෙන්නේ මම කියන ගැනීමත් එක්ක. සංස්කාරය කියන කාරණාව හම්බ වුණාම සංස්කාරයේ ඇතිවීම කියන තැනට අන්න මම කියලා අපි ආරෝපණය කරගත්ත නොදකපු නිසා. එතන විසංකාර වෙනකොට සංස්කාර සකස් වෙන්නේ නැතිනම් මම කියලා ආරෝපණය කර ගැනීම යෙදෙන්නේ නැහැ. දැන් ඒක මනින්නේ කවුද තියනවා හෝ නැහැ හෝ කියලා? මමනේ. අවිද්‍යාවෙන් සංස්කරණය වීම තුල මම කියන ආරෝපණයක් අපි මම කියලා දෘෂ්ටියකට බැස ගන්නවා නම් අවිද්‍යාව දිරුණහම මම කියලා දෘෂ්ටිය බැස ගැනීම නැති වෙනවා නම් ඒ කියන්නේ මම කියලා ගැනීම වැරදි බව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙදී දුරු වෙනවා මම කියලා ගැනීමම නොයෙදෙන බව නවීම මොකද හේතු නිරුද්ධ වුනහම ඒක කිසිම මැනීමක් නැහැ විසංඛාරයි එතකොට දැන් මොකක් මොකක් කවුද මනින්නේ දැන් මොකක් හරි මනින්නේ කවුරු හරිනේ සත්‍ය දැකීම තුලින් මම කියලා ගොඩනැගීම වැරදි බවත් සත්‍ය දකිනකොට අවිද්‍යාව නිරුද්ධ වීම මම කියලා ගොඩනැගීම සම්පූර්ණ නොයදෙන තැනදිත් කවුද මනින්නේ මොකක් හරි නෑ හරි තියනවා හරි කියලා. ඒ මැනීම නෑ මැනීම ඉක්මවලන්න විසංකාරයි. අපි ඒකට මනින්න හදනවා මෙතන මම ඉඳගෙන. ඔකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මම ඉඳගෙන මනින්න හදනවා. දැන් ඕකට විවිධ තර්ක දා ගන්නවා. ස්කන්ධයන් ඔය ඛණ්ඩ සූත්‍රයේ පරියාය තේරුම් ගන්න නැතුව හරියට තර්ක විතර්ක විශාල තර්ක. නේද? බහාර සූත්‍රයේ හරියට ශ්‍රද්ධාව පිහිටවගෙන බැලුවොත් බහාර සූත්‍රයේ පැහැදිලි කරනවා පුජ්‍යලයා තමයි මේ බර දරන්න. මොකද්ද බර? පංච උපාදානස්කන්ධය විග්‍රහ කරනවා. බර දරන්න පුජ්‍යලයා. බර අයින් කරන්න අන්න එතකොට පුජ්‍යලත්වය කියන්නේ විවහාරයේ ඉක්මවනවා. තණ්හාවිනුයි බර දරන්නේ. ගාථාවේ උපාදානස්කන්ධ කියන්නේ බර දරනාට පංචස්කන්ධ බර දරනවා කියලා කියනවා. ඉතින් අපි අද අර බුදුරණවහන්සේ මේ එක එක විදිහට මේක විග්‍රහ කරපු දෙයි අපි ඕක මොකද කරන්නේ? අපි කියනවා පංචස්කන්ධය පටිසමුපාදය දී අන්න රහතන් වහන්සේට විතරක් සකස් වෙනවා පටිසමුපාදයේදී. මේ පටිසමුපාද එක පටලවාගෙන මේ කතා කරන්නේ. පටිච්චසමුප්පාදයේ දැක්ම අතහැරලා කතා කරනකොට හරි ඒක. මොකද පටිච්චසමුප්පාද පැවැත්ම දකිනකොට මනින්නාගේ මැනීම වැරදි කියලා හම්බ වෙනවා. පටිච්චසමුප්පාද දකින්න නැති මේ ලෝකේ පුතඥයන්නේ බුදුරණවහන්සේ ධර්මයේ කියන්නේ. රහතන් වහන්සේලාට නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සෝතාපන්න කෙනෙකුට බණ කිව්වේ නෑ. රහතන් වහන්සේ නමකට බණ කියන්න කිව්වේ නෑ. කාටද කිව්වේ? පුතඥයන්ට. එතකොට යාළුවට තේරෙන දෙයක් කියන්නට ඕන නැති. තේරෙන මට්ටමින් කියන්නට ඕන නැති. තේරෙන මට්ටම ලෝකේ ඉන්න කෙනාටනේ. එතකොට ලෝකේ ඉන්න තැනදී ලෝකයට හම් වෙනකොට ස්කන්ධ රහතන් වහන්සේ උපාදාන ස්කන්ධ පොතඥයට නැත්නම් මේ රහත් නොවිච්ච කෙනාට. මොකද රහතන් වහන්සේ ලෝක කිව්වේ නැහැ බුදුරණන් වහන්සේ. රහතන් වහන්සේ කිව්වේ නැහැ මේ රහතන් වහන්සේ ස්කන්ධ ටික තියෙන්නේ අනිත් අය උපාදාන. බුදුරණන් වහන්සේ රහතන් වහන්සේ කිව්වේ නැහැ. ඔක සේක කෙනාට කියන්න අවශ්‍යත් නැහැ. මොකද ශේකයට ඒක නුවණම තියෙනවා. පුතඥයට කියලා දෙන්නට ඕනත් ඒක. රහතන් වහන්සේ නිස්කන්ධ තියෙනවා. මේ පුත අනික් කෙනාට ස්කන්ධ නැතුව උපාදාන ස්කන්ධම තියෙනවා කියලා කියලා දෙන්න අවශ්‍යයි පුතඥ කෙනාට. එයි. රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා ශේක කෙනා නිවන තේරුම් අරගෙන. ඉතින් ඒ කාටවත් බුදුරණවහන්සේ කියන්න ඕනේ නැහැ ඒ ධර්මයේ. ඒ කාරණාව. එන්න කාට හරි පුතඥ කෙනෙකුට ඒක කියලා දෙන්න වෙනවා. ඔන්න ඔය ටික කන්ද සූත්‍රයේ තියෙනවා. අතීත අනාගත වර්තමාන මේ කාලත්‍රයත් එක්ක පනවල ඒ පැනවීම හම්බෙන පටිච්චසමුප්පාදයෙන් දැකීමට මොකද අතීත අනාගත වර්තමාන කියලා මේ කතා කරන තැනදීම ලෝකේ පැනවිලා මට පැනවිලා තියෙන්නේ මොකද අතීතයෙන් මනින්නේ කම්පියුටරේ නෙමෙයි අතීතයක් මනින්නේ ගයක් නෙමෙයි අතීතේ මනින්නේ මම අපි කැමතිනේ අතීතේ මනින්නේ මම කියලා හිතන්න අපි හිතන්නේ අතීතේ තියෙනවා ඒ කියන්නේ අපි හිතනවා අතීතේ අපි මනින්නේ නැතුවත් අතීතය කියලා මොකද්ද ඔය එකක් තියෙනවා ඒක කවුද මෙන්නේ අපි කැමති නෑ එකට මම මෙන්නේ කියලා තේරුම් ගන්න එතකොට මේ මේ සීකගෙනාට ඔය කාරණාව කියලා දෙන්න අවශ්‍ය නැහැ. මොකද නිවන ගැන දන්නවා. දන්න කෙනාටයි බුදුරණවහන්සේ මොකටද කියන්නේ? සීක කෙනා නිවන කියන්නේ සත්‍ය වශයෙන්ම දන්නවා සෝතපන්නී වෙන්නේ. අය බුදුරණවහන්සේ කියලා දෙන්න ඕනද? අවශ්‍ය නැහැ. අනික් කෙනාට කියලා දෙන්නේ පුතඥයාට. ඉතින් පුතඥයා මොකද කරන්නේ? බුදුරණවහන්සේගේ ප්‍රතිපදාවෙන් සීකත්වයටපත් වී එක තේරුම් ගන්න නැතුව අනේ මට්ටමේම තේරුම් ගන්න හදනවා. එතකොට දැන් අර බහර සූත්‍රයේදී මේ ස්කන්ධය උපාදානස්කන්ධ දෙකම එකම කාරණාවට විග්‍රහ කරනවා. දැන් ඕකත් සමහර අයට කියන්න පුළුවන් නෑ නෑ ඒක නිකන් මේ වැරදිලා වෙන්න ඇති. සමහර තැන්වල ස්කන්ධ ටික විතරක් විග්‍රහ කරනවා ඒ හැදෙන විදිහටම. සමහර තැන්වල උපාදානස්කන්ධ විතරක් විග්‍රහ කරනවා ඒ හැදෙන විදිහටම. එතකොට එහෙනම් බලන්න මේ මේ කියපු කාරණා අපි මේ ක්‍රමානුකූලව ඒ බුදුරජාණන් වහන්සේ කියපු විදිහට අධ්‍යයනය කරන්න ගියොත් විතරමයි අපට ඒ කාරණාව තේරුම් ගන්න පුළුවන්. නැත්තම් නම් තේරුම් ගන්න බෑ. නැත්තම් අපි අහු වෙනවා අහු වෙනවමයි. ඒකට සූත්‍ර කාරණාවක් ගන්නවා. මොකද තණ්හාව උතරෙන් දුරු කරන්න කියන්නේ. රූපේ දුරු කරන්න කියන්නේ නේ බුදුරණවහන්සේ. ඇහැට වෙන රූපේ තණ්හාව දුරු කරන්න කියන්නේ. කනට ඇහෙන ශබ්දේ තණ්හාව දුරු කරන්න කියන්නේ. ඊළඟට ඒකේ රාගදේශ මුදුරු කරන්න කියන්නේ. ඇහැට පෙනෙන රූපේ, කනට ඇහෙන ශබ්දේ. මේකේ රාගදේශ මුදුරු කරන්න කියන්නේ. ඒතර කවුද දුරු කරන්නේ? මමද? ඉතින් මම දුරු කරනවා මම කරන වැඩක් නෙමේක. අර තීර්ථකයන්ගේ දෘෂ්ටියනේ. නැත්නම් ඉබේද දුරු වෙන්නේ. නැත්නම් දුරු වෙන්නේ පටිච්චසමුප්පන්නව නම් පටිච්චසමුප්පන්න නම් තණ්හාව දුරු වෙන්නේ හොයන්න දෙනවා ඒකේ පටිච්චසමුප්පන්න බව මොකද්ද කියලා. එතකොට හම් වෙනවා අවිද්‍යාව කියලා. එහෙනම් අවිද්‍යාව දුරු වීමෙන් තමයි තණ්හාව දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වුණාම තණ්හාව දුරු වෙන්න අවිද්‍යාව හේතුවෙන් හටගත්ත සලායතන කතා කරන්න පුළුවන්ද? බෑ. ඇයි හේතු නැත්තම් ඵලය තියනවද? මේක කල්පනා කරන්නේ. යෝනිසු මනසිකාරය කරන්නේ. සක්කාදිට්ඨිය දුරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කැමති හැම වෙලෙම හරි දැන් මට තේරෙනවා මෙන්න මේ ටික. දැන් මට මේක ගැළපෙනවා. දැන් මම මේ පුරුදු කරන දේ හරි. මොකද්ද? අනේ මම මේ සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න හරිය කැමති. ඒ මටනේ තේරෙන්නේ. මමනේ පුරුදු කරන්නේ. මම පුරුදු කරන්නේ වැඩිනවනේ. මට මේ ගැළපෙනවනේ. සක්කාය දිට්ඨියමයි. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය වැසගෙන. ඇයි ඒ චේතනාව, ඒ සංඥාව දැන් මට තේරෙන චේතනාව මොකද්ද? හරවත් වෙලානේ. අර කෙසල රොඩක් වගේද? මම මම හඳුනාගත්ත තේරුණා කියන හඳුනාගත්ත සංඥාව මිරිගුවක් වෙලාද? හරවත්නේ. ඇයි මට තේරෙනවනේ. මම කරන පුරුදු කිරීම හරවත් නරටුයිනේ. ඇයි මට ඒක හරිනේ කාරණා වැඩෙනවනේ මට. මමම බැස ගන්න ලැහැත්තිය. සක්කායදිට්ඨි ප්‍රායෝගික පුරුදු වීමක් එක යමු වෙන්නේ යන්නේ නැහැ. යෝනිස මනසිකාර උත්පාදයකින් ප්‍රායෝගික වැඩපිළිවෙල හුරු වෙන ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැහැ. හැම වෙලෙම කැමති මට මේක ගැළපුණා මට මේක තේරුණා මම මේ කරන දේ හරි කියලා සක්කාය දිට්ඨියම තහවුරු කරගෙන යන්න. අපි හොඳට හිතන්න ඕන කාරණාවක් තියෙනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ පටන් ගැනීමම හම්බ වෙන දේ තමයි මාර්ගයට එද්දී සක්කාය දිට්ඨිය දුරු වීම. සක්කාය දිට්ඨිය දුරවන්නේ ප්‍රායෝගික ප්‍රතිපන්න අවස්ථාවේ පංචපාස්කන්ධය මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වීම. එනම් ප්‍රතිඋප්පන්නව හටගත් චේතනා සංඥා රූප වේදනා විඥාන කියන මෙන්න මේ කාරණාව මම කියලා නොගැනෙන්නේ එහි හේතුඵල ධම දකිනකොට අන්නේ කාරණාව ඒ රූපයේ වේදනාව, ඒ සංඥාව, ඒ සංස්කාරයේ, ඒ විඥානයේ හටගන්න ආකාරය දැකීම තුළින්. එහෙම නැතුව නෙමෙයි. එහෙනම් මෙන්න මේ කාරණාව හම්බ වෙන්නට නම් අපි හරියටම ධර්මය අහන්නට ඕනේ. අපි හරියටම ධර්මයේ තේරුම් ගන්න ඕනේ. එතන එතනයි ඒ සිදුවන්නේ. ඉතින් ඒ නිසා අපි තවදුරටත් අප තුළ යෝනිස මනසිකාර උත්පාදේ කර ගැනීමට ඒ දේ කරන්න. ත්වන් සරණයි. සමහන් සවිනාස මට තේරෙන විදිහට දැන් මේ ආනාපාන සිදු කරන අවස්ථාවේදීම මේ සමුදය කියන එකත් අපි මෙනෙහි කරනවා. ඒ කියන්නේ දැන් ආනාපාන සිදු කරනකොට සමුදය අපි හේතුව. ඒකවල තමයි එක පරිසම්පාදේ ආහාර අනිත් කිවෙන කේවලුත් ඒ ඒ ආනාපාන සිදු කරන අතරතුරම මෙනෙහි කිරීමක් කරනවාද කියන එක පොඩ්ඩක් තා පොඩ්ඩක් විස්තර කරන්න සමහරවිට මට එහෙමයි තේරුනේ. ඒක තමයි. තෙරුවන් සරණයි. ඒක වැඩිදුර තව ආනාපානහති සූත්‍රයේදී කතා කරන්න පුළුවන්. සමුදය දකින්න කියන කාරණාවයි ධම්මවිචේ වැඩෙන එකදී බුදුරණවහන්සේක විස්තර වශයෙන් කියලා දෙනවා. ඒ හුස්ම රැල්ල හටගන්නේ කොහොමද කියලා පවිචිනති පවිචේති ආරම්මන කියන්නේ මේ විමසන්න විචක්ෂණී කරන්න මේ හටගත්තේ කොහොමද කියන එක ලස්සනට විග්‍රහ කරනවා. එය හටගන්න ආකාරය වෙයි පටිච්ච සමුප්පාදයට අනුකූලව මිසක් Tamanට මේ හිතට එන විදිහ එකක් නෙමෙයි. ඒක නැති වෙන එකක් නෙවෙයි. එය හටගන්න විදිහක් විමසන්න කියලා බුදුරන් වහන්සේ ධම්මවිචේ වැඩෙන හැටි ආනාපාන හති සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරනවා. එහෙනම් මේ හටගන්න ආකාරය විමසීමක් කරනවා. මොකද සීහිය පිහිටුවේ වෙන මොකක්වත් අපට ඔටෝ වැඩෙන්න නෙමෙයිනේ, ඉබේ වැඩෙන්න නෙමෙයිනේ. සීහිය පිහිටුවේ මොකටද? විග්‍රහ කරන අවසානෙට ඥානීය දිරු කර ගැනීමට වෙන දෙයක් කරන්නේ නෙමෙයි. එහෙනම් ඥානීය දිරු වෙන්නේ ඉබේ. ඥානය දිනු වෙන්නේ යෝනිසමනසිකාරයත් එක්ක. නුවණ සත්‍ය ඥානෙ ආර්යසත්‍ය නුවණ වෙන්නේ යෝනිසමනසිකාරයත් එක්ක. අන්න එහෙනම් මේ යෝනිසමනසිකාරයට යමු වෙන ආකාරය ලස්සනට ආනාපාන සූත්‍රය විග්‍රහ කරනවා. අපි මේ අර මොකක් හරි දෙයක් අපිට අර වැඩිගෙන ගිහිලා රාගයේ ද්වේෂයේ අඩු වෙගෙන යන නිසා අපි යන්නේ හිතනවා මොකද්ද? අපි දැන් මේ හරි භාවනා කරන අපිට දැන් තේරෙනවා. හැබැයි බුදුරණවහන්සේ කිව්ව දේද බලන්න ඕනේ කරන්න කියලා. බුදුරණවහන්සේ කිව්ව දේ තුළ ඒ හට ගැනීම හොය නැති පැහැදිලි කරලා පෙන්නනවා. තිරවස්සන. තිරවස්සන සාහනාස දැන් මේ මහත්යාගේ ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේ දැන් අද දේශනාවේදී දැන් වාසියගේ දැරීමේ තේරෙන සාධනස දැන් සාහස සාධනස හුස්ම වැල්ලේ පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගන්නවා. ඉතින් ස්වාමීනාස්න අවිද්‍යාව හේතු මුල් කරගෙන සංහා ප්‍රත්‍යයෙන් ආහාර උපදිනවා. ඒකට ස්වාමීනාසේ හුස්ම කය ඒ ආහාර කියන්නේ හුස්ම කායක් උපදින එකද ස්වාමීන් වහන්සේ. එතන එතනින්ද ඒ සමුදය අල්ලගන්න තියෙන්නේ. ඒ හුස්ම කාය එතනින්ද අර පරික්ෂේ කියන්නේ අර ධම්ම විශේෂරණ කියලා තමයි දැන් මොකටද කියලා අපිට මේ පැහැදිලි කරලා තමයි. එහෙම හිතුවත් හරි සම්මානක පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ඒ හුස්ම කය ආහාරයෙන් හටගන්න බව තමයි හොයන්න තියෙන්නේ. ඒ හුස්ම මොකද දැන් ප්‍රත්‍යු ආනාපාන සතිය කරනකොට ප්‍රතිඋප්පන්නව හම්බ වෙන්නේ නැහෙනි සද්ද ඇහෙන එකක්. මොකද ආනාපානතන විග්‍රහ කරන්නේ. එතකොට ආනාපාන සතියේම සිහිය පිටවපු කෙනාගේ ප්‍රතිඋප්පන්න ප්‍රායෝගික අවස්ථාව හුස්ම රැල්ල. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ හුස්ම රැල්ල මොකද්ද කියන එක ආහාරපත්යෙන් හටගන්න බව ආහාර කියන්නේ මොකද්ද පටිසමුප්පන්නව හටගන්න බව මොකද මේවා මේ අපි සංකල්ප වලින් දාන එකක් නෙමෙයිනේ මේක ප්‍රත්‍යুৎපන්නව හම්බ වෙන්න ඕනේ එහෙනම් ඒ පිළිබඳව ධම්මවිචය කරන්න වෙනවා ඒක හොයන්න වෙනවා අන්න සම්මාදිට්ඨියට ඥාණයට මොකද ඥානීය දුක්ඛ ඥාන සමුදය නිරෝධී මග්ගේ ඥානෙනේ මේ ඥානිය හටගන්නේ යෝනිසමනසිකාරයෙන්නේ. එතකොට මේ යෝනිසමනසිකාර හටගන්නේ ධර්මය අහපු දෙයත් එක්කනේ. එහෙනම් ඒ දෙයත් එක්ක යෝනිසමනසිකාරය කරන තැනදී තමයි මේ ඥානිය හටගන්නේ ධම්මවිචේ කිරීමත් එක්ක. අන්න ඒ ධම්මවිචේ කරනකොට එතන ප්‍රායෝගිකව හට ගැනීම හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ මට නෙමෙයි හැබැයි මාර්ගයට. එතකොට මේ මාර්ගය තුල මොකද මට හම්බ වෙනවා මගේ චේතනාවක් ඔස්සේනේ. මේක මාර්ගයත් ඔස්සේ යන එක. මාර්ගයේදී ප්‍රඥාව භාවිතා වෙනවා කියන්නේ ප්‍රත්‍යুৎපන්නව හටගන්න විඥානයේ පිරිසිදු සෙවිල්ල. ඒක මහාවිද්‍යාල සොට තියෙනවා. ඒ කියන්නේ විඥානය පිරිසිදු සෙවීමයි ප්‍රඥාවේ භාවිතාව තියෙන්නේ. ප්‍රඥා භාවිතා කරනවා කියන්නේ විඥානයේ පිරිසිදු හොයනවා. විඥානයේ පිරිසිදු හොයනවා කියන්නේ පත්‍යුප්පන්න විඥානෙ පිරිසිදු හම්බෙන්නට ඕන. එහෙම නැතුව මේ සංකල්පයකින් නෙමෙයි. සංකල්පයක් හිතනකොට අපි මන ධම්ම මනෝ විඥාන එකතු වෙච්ච විඥානෙ පිරිසිදු හොයපු නැති නිසා තමයි සංකල්පයක් හම්බුනේ. මන ධම්ම මනෝ විඥානය කියන මේ විඥානෙ පිරිසිදු හම්බවීමයි ප්‍රඥා භාවිතාව වෙන්නේ. එහෙනම් අපට ප්‍රතිපන්න හුස්ම රැල්ල කියන කාරණාව ප්‍රකට වෙන තැනදී මේ හුස්ම රැල්ල දැනගත්ත විඥානයේ පිරිසිදු සෙවිල්ල තමයි අන්න හට ගැනීම හම්බ වෙන්නේ. එතනින් තමයි දුක්ඛ ඥානය, සමුදය නිරෝධය, මග්ග ඥානය එක මේ ප්‍රඥාව හටගන්නේ අන්න ඥාණය හටගත්තා. ඊ ඥාණයත් එක තමයි එකතු නොවි වාසය කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට ඔය අජ්ජත් බහිද්ද කියන එක ආයතනත් තේරුම් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. මම දැන් විසන්දි වුණා මම ඒක අහගෙන ඉන්නකොට. බොහොම තෙල් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අජ්ජත් බහිද්දා කියලා වෙන විග්‍රහයක් බුදුරණවහන්සේ දේශනා කළා නෑ. ඒ කියන්නේ බුදුරණවහන්සේ ඒකටයි කියන්නේ. ඒ කියපු ටිකට. මේ තමයි අජ්ජත් අජ්ජත්තේ සහ බහිද්ධාව සහ අජ්ජත් බහිද්ධා. දැන් පුංචි උදාහරණයක් කරන් හිතනද මේ බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා මම හිතන රහවගත සූත්‍රයෙන් වෙන්නට ඕනේ. මේ විදිහට අජ්ජත් සමුදය අජ්ජත් වය අජ්ජත් සමුදය වය ඔය කරුණු තුන නම ආකාරයට විග්‍රහ කරලා ඔය විදිහට වැඩනොත් කියනවා මාර්ගය නිවැරදි කරගත්තා ඉන්නේ. එතකොට ඔය කාරණාව කිව්වද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට? අස්සජි ස්වාමීන් වහන්සේ. දැන් ඒක නැත් ඒක වුන් නැත්තම් මාර්ගයේ වැරදි කියලා බුදුන් වහන්සේ නනවනේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අස්සජි ස්වාමීන් වහන්සේ ඔක කිව්වද? නෑ. ඊයේ ධම්ම හිත ප්‍රබවක්. ඒතර මේ කරපු ප්‍රායෝගික හුරු කිරීමද ඔක වැරද්දද නැද්ද? ඒක වැඩිලා. ඒ ප්‍රායෝගිකව හම්බවෙච්ච තැනදී නුවණත් එක්ක වැඩෙන එකක්. අහපව් අපි අලුතෙන් කරන එකක් නෙමෙයි. ඒ කියපු කාරණා අපි හරියට හෙව්වනම් එතන ඔය කාරණා සියල්ලක්ම හමු වෙනවා. අපට අලුතින් මෙහෙම කරන්න කරන්න කියනෝ නෑ. එහෙම කරන්න කියනෝ නෙමෙයි බුදුරණවහන්සේ උදේ පැහැදිලි කරන්නේ. අපි හරියට මේ දේ කරනවා නම් කයක් ඇතයි කියලා ගත්තම මතුමත්යේ නුවණ දියුණු කර ගැනීම, පිනිසන්න හට ගැනීම දකිමින් වාසය කරනවා නම් එතන මොකද්ද කරන්නේ? ඔය කාරණාව තමයි කරන්නේ. අලුතින් මේකයි, මේක අජ්‍යත්‍යයි, මේක බහිද්ධාවයි කියලා බුදුරණවහන්සේ මේ පෙන්නලා නෑ. ඔය මේක විතරක් නෙමෙයි දැන් අජ්ජත් බහිද්දා කියලා සමහර වෙන් කරන ධාතු විභංග සූත්‍රවලත් බහිද්දාවක් වෙනම වෙන් කරන්නේ එතන අපේ තේරුම් ගැනීම වටහා ගැනීම. දැන් මෙතන මේ අජ්ජත් බහිද්දා කියනකොට ඒ විග්‍රහය තුල ඒක අන්තර්ගතයක් තියෙනවා. ඒක අපට හම්බ වෙන්න අපට කළ යුතු කාරණාව පටිච්චසමුප්පාදයේ සමුදය හොයන එක නෙවෙන්නේ. එහෙනම් මේ කාරණාව කරන තැනදී මේ කාරණාව සිදු වෙන තැනදී මේ සත්‍ය සොයන තැනදී ඒ විග්‍රහයනේ පෙන්වුවේ. ඒ විග්‍රහය තුල අන්තර්ගතයක් තමයි අජ්ජත්ය සහ බහිද්දා. ඒ විතරනේ තුන්වෙනි එක අජ්ජත්ය බහිද්දා. මේ කාරණා තුනම හම්බ වෙන ප්‍රායෝගික ප්‍රතිපදාව ඒ තුල ඉස්මතු වෙන්නේ. එහෙම නැතුව මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියන එකක් නෙවෙයි සමුදය හොයනකොට හට ගැනීම හොයනකොට ඒ හොයන ක්‍රියාව තුළ අජ්ජත් කියන්නේ මොකද්ද බහිද්දා කියන්නේ මොකද්ද? අජ්ජත් හට ගන්නවා කියන එක මොකද්ද? බහිද්දා හට ගන්නවා කියන එක මොකද්ද? අජ්ජත් බහිද්දා හට ගන්නවා කියන එක මොකද්ද කියන කාරණාව ඒ තුල අන්තර්ගත වෙලා තියෙන කාරණාවක්. එහෙම නැතුව වෙන අලුත් දෙයක් නෙවෙයි. අපට අලුත් දෙයක් කරන්න වෙන විග්‍රහ තියෙනවා නවසීවතිකේ අනුන්ගේ එහෙම නම් තමන්ගේ මෙහෙම එහෙමම බුදුරණවහන්සේ කියනවා කරන්න කියලා. ඒ විදිහටම කියනවා. ඉතින් එහෙම නොකියපු දෙයක් අපි කරලා අපට හිතෙන දෙයක් කරා කියලා ඉතින් අපි කරන්නේ අපට හිතන දෙයක්නේ. අපට ගැළපෙන දෙයක්නේ. බුදුරණවහන්සේ කිව්ව දේ නෙමෙයිනේ. බුදුරණවහන්සේ කිව්ව මේ කාරණාව එක්කම අපි බලන්නට ඕනේ. ඒ නිසා ඒක අර හට ගැනීම තමයි හොයාගෙන යනකොට ඒ කියපු කාරණා තමයි අර විස්තර කරලා දුන්නේ. ඒ විස්තරේ ඒ විදිහට දකිනකොට ওই ටික හම්බ වෙනවා. ඒ කාරණාව තවදුරටත් ආනාපානසති සූත්‍රයේදී විග්‍රහ කරලා පෙන්නනවා. ත්‍රිවංශ සරණයි. මුද්‍රා සංස්කාරණාස ඔබවහන්සේ පැහැදිලි කරපු ඒක මේ නව ආකාරයකට කියන්නේ අජත්‍ය බහිද්ද අජත්‍ය සමුදය වය සමුදය වය බලන එක සාමාන්‍යයෙන් රහවගත සූත්‍රයේදී තියෙන සාහන මට මතක රහවගත සූත්‍රයේ වගේ ඒක පොඩක් බලලා කියන්න මට මතක නෑ රහවගත සූත්‍රය වගේ තමයි නැත්නම් ආරාද්ධ සූත්‍ර වෙන්නත් පුළුවන්. රහෝගත හෝ ආරාද්ධ සංයුත්න එකයි පහේ තියෙන්නේ කොහමද? සතිපට්ඨාන සංයුත්. අවසරයි ස්වාමීන් වහන්සේ. යానපාන සතිය ඒකයි කායම ඒක බලන බලන එක දැන් කෙනෙක්ට එහෙම දැන් ආයතන විදිහට හරි පටිච්චසමුපාද විදිය කොහොමද සමුදය හොයනකොට ඒක වෙනවනේ එතන මේ පංච පාදානස්කන්ධේ ඕනේ විදිහකට එතන ඒක මේ බලන්න පුළුවන් නේද කියන එක පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් ඒක ඇත්තරම දැන් අපට කොහොමත් සමුදය හොයාගෙන යනකොට ওই කරුණු ඔක්කොම හම්බ වෙනවනේ. ඒ කියන්නේ ආයතන, පටිච්චසමුප්පාද, පංචපාස්කන්ධ ওই කාරණා හම්බ වෙනවා. ඉතින් ඒ නිසා එතන අපට ආයතනයේ කියන කාරණාවක් අල්ලගෙන කාය ආයතනියෝසේ ඒ ආයතනයේ සමුදේ හැටියට හොයාගන්න පුළුවන්. නැත්තම් එතන කය කියන කාරණාව ආහාරපත්යෙන් හටගන්නේ කියලා ආහාර ටික හොයාගෙන කියලා හොයාගන්න පුළුවන්. එහෙම නැත්තම් එතන මේ කය කියලා හඳුනා ගැනීමක් වේදනාවක් තමයි මේ තියෙන්නේ හුස්ම රැල්ල. ඒ ඔස්සේ පංචපාස්කන්ධය කියන කාරණාව ඔස්සේ තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙනම් ඕන ක්‍රමයක් ඔස්සේ බුදුරන් වහන්සේ පෙන්නපු එය හටගත් දෙයක් බව හටගන්න ආකාරය හොයාගෙන යන්න පුළුවන්. වායෝ ධාතුවක් කියලා හරි ඒක හොයාගෙන උනත් එතනින් යන්න පුළුවන්. ඉතින් ඒ ඕන ක්‍රමයකට පටිච්ච සමුප්පාදය කියන සමුදය හම්බ වෙන්නට වෙනවා. ඒක හම්බුනොත් තමයි එතන ඒ සමුදය මොකද බුදුරණවහන්සේ වෙන මොකක්වත් සමුදයක් කියන්නේ නැහනේ. හැම එකටම හේතුවන්නේ. මොකද පටිච්ච සමුප්පාදයෙන් අපට අර අංග 12නේ මතක් වෙන්නේ. බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද කියන්නේ හේතුප්‍රත්‍ය කියන එක. සමුදය කියනකොට හේතුප්‍රත්‍ය හේතුයෙන් හටගත්තා. හැබැයි හේතුයෙන් හටගත්ත කියලා හොයන්නේ මේ හේතුව තේරුම් ගන්නත් එක බලනකොට ওই පටිච්චසමුප්පාදයේම හොයාගන්න වෙනවා. මොකද හේතුව හොයනකොට හේතුව කල්පනාවක් වෙන්න බෑනේ. හේතුව ප්‍රත්‍යක්ෂව හම්බ වෙන දෙයක් වෙන්නට ඕනේනේ. එහෙනම් ඒක හොයනකොට ඔය සියල්ලක්ම හොයන්න වෙනවා. නමුත් පටිච්චසමුප්පාද කියනකොට එහි හේතුව. මොකද්ද මේකේ හේතුව? හේතුව කල්පනාවකින් තොරව හම්බෙන්නට ඕනේ. ඉතින් ඒක හොයාගෙනකොට පටිච්චසමුපාදයම හම්බ වෙනවා. ඉතින් ඕන ක්‍රමයකට ඒක වටහා ගන්න පුළුවන්. ත්වන් සරණයි. ඉතින් අද දවසේදීත් සුපුදු ආකාරයටම අපේ කල්යනා මිත්‍ර පූජ්‍යපාද අනාගය අනුදස්සී ගෞරවනීය සංඝන් වහන්සේ උන්වහන්සේ ඊටමත්ම කාර්ය බහුල අවස්ථාවන්වල දීපවා අප සමග එකතු වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මතවැඩි තත්ත්වයන් හේතුවෙන් උන්වහන්සේලා කොහොමත් කාර්ය බහුල කාලයක් වෙන්න මේ දින කිහිපේ එසිටිවිදී තුන්වංශය පොළේ මේ අකණ්ඩව පවත්වන මජ්ක්‍ධිමනිකායේ සූත්‍ර දේශනාවන් පිළිබඳ කරන විග්‍රහයට අද දවසේදීත් එකතු වුණා. ඉතින් හැමදාම මෙහෙම අදත් ලෝකේ බොහෝ රටවලින් ශාල පිටක් සාකච්ඡා මණ්ඩපයට දසබ මණ්ඩපයට එකතු වුණා. ඉතින් මේ සියලු දෙනා වෙනුවෙන් උනොත් මේ දේශනාවන් ශ්‍රවණය කරන ඕවනාරතියේදී ශ්‍රවණය කරන ඕ සියලුම අය වෙනුවෙන් ගෞරවනීය සම්දන් වහන්සේට පාද නමද নমස්කාර කර සිටින්මින් මම වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අපි අද සිද්ධි සාකච්ඡාව නිමාකම් තෙරුවන් සරණයි අද දවසේදී තයි බුදුරන් වහන්සේ වදාළේ උතුම් බුද්ධ වචන කතා කරලා සාකච්ඡා කරලා ශ්‍රවණය කරලා අපේ ජීවිත වටිනා පිනක් එකතු කරගත්තා තින් රැස් කරගත්ත සියලු පින් පළමුවෙන් පින්කමනි දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා අපනමින් මියගිය සිළුමලගේ ඥාතීන්ට විශේෂයෙන් අපවත් වූ ධාතු පූජ්‍ය කටුකුණ ඥානන් ස්වාමීන් වහන්සේට දරණගම් කුසල ධම්ම ස්වාමීන් වහන්සේට නිවේසනසෙන්න මේ සියලු පින් අනුමෝදන් වෙත්වා විශේෂයෙන් ඒ වගේම ලංකාව තුළ සිදුවෙච්ච මේ ඛේද වාචකයේ තුලින් මියගිය සිළුමලගේ ඇත්තන්ටත් පරලෝ ජීවිත සුවපත් වේවා ඒ වගේම මේ වැඩසටහන මගේ ගුරුදේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාසන සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා ඒ වගේම මේ මේ සමන් සිසිල් සාකච්ඡාව මෙහි වන දලුවත් මහත්මයාට මම මේ සඳහා යොමු කරු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට පණිදාන්තයෙන් උපකාර දෙන ඉහළ රූපසිංහ මහත්මයා ඇතුළු අනිකුත් සියලු දෙනාට නාවික හමුදාපතිතුමා ඒ වගේම මේ ධර්මයේ ප්‍රචාරය කරන සෑම සියලු දෙනාටමත් ඒ වගේම මේ අද ලංකාවේ කේද වාචකයෙන් දුකටපත් වුණ සියලු දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා උතුම් දහමින් සැනසෙන්න මේ සියල්ලක්ම හේතු වාසනා වේවා සිල් දනාට තෙරුවන් සරණයි